ඉතින් මේ සූත්‍රය අපි කිය මාසේ නෑ ඒ පස්වෙනි මාසේ 15 වෙනිදා වෙනකොට ඒ කියන්නේ වෙසක් දවස් වගේ වෙනකොට අපි ධර්මදේශනා 27ක් පවත්වනවා. ඉතින් අද මේ ගමනෙන් පස්සේ අද ජූලයි මාසේ 10 වෙනිදා වෙනකොට අපි ඊගාව අංකයේ 28 වෙනි අංකයටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට මේ ධර්ම දේශනාවට විතරක් වගේ සම්බන්ධ වෙන අයට අර කලින් කරපු 27 ආభాසය නැති නිසා අතරමැදින් පටන් ගන්නවා වාගේ ගතියක් වටෙහිඳ ඉඳී තියෙනවා. මොකද මේ වෙනකොට සූත්‍රී ජවනිකා 3 4ක් ගෙවම් කරලායි තියෙන්නේ. මේ සූත්‍රය සම්බන්ධ වෙලා තියෙනවා සරුවච්චන් වහන්සේ සහ පොට්ටපාද කියන පරිබ්‍රාජකයාත් පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ස්ථානයේ හිටපු අනිකුත් පරිබ්‍රාජකයොත් සම්බන්ධ ජවනිකා කීපයකට පස්සේ තමයි අපි මේ 28 වෙනි ධර්ම දේශනාවට අදාළ සාකච්ඡාවට එළඹෙන්නේ. ඒක නිසා ඒ අද ඉස්ලාම් වගේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන අයට අතීතය නැත්නම් ඉතිහාසයේ නැත්නම් නිදානය පසුබිම මතක් කරගන්නත් පසු හඳුනා දෙන්නත් දිගට ආගෙන ආපු අයටත් මාසෙකට දෙකකට පස්සේ මේ සම්බන්ධතාවය මතක් කරන්නත් අපි දේශනාවේ මුල් කාලයේ විනාඩි කිහිපයක් ගත කරගනිමු. අද මේ අපි ඉස්සරහින් තියාගත්ත පාඩය ඉදිරිපත් වෙන්න කලින් මේ සූත්‍රයේ පොඩි ඉතිහාසයක්. සරුවචනාංශයේ සවැත්තුන ජේතවනාරාමේ වැඩ ඉන කාලේ ඒ කියන්නේ දැන් අවුරුදු 2000 550කුත් 600කුත් අතර කාලේ දවසක් පින්නපාතට සිවුරු හැද පෙරවගෙන පාත්‍රය අතර අරගෙන වඩිනකොට සර්වඥාන්ත වැටෙනවා කල් වේලා වැඩි ගමනට කියලා ඒ නිසා ළඟ තියෙන පොට්ටපාද කියන පරිබ්‍රාජකයාගේ ආරාමයට වඩිනවා. වඩිනකොට ඒ ඇත්තෝ පිටිස කලගෝසා වෙලා ඔහි කතා කර කර ඉන්නවා. තිරුපොට්ටපාද පරිබ්‍රාජකයි පිසර කතා කරනවා. අනේ සරුවත් යන වහන්සේ වඩනවා. උන්වහන්සේ කතාවට කැමති නැහැ. ඒ වඩින එක මංගල කාරණාවක්. උන්වහන්සේ නැවත නැවත මෙතෙන්ද වඩින්න ඕන නම් කරුණා කරලා පිස නිසද්ද ගන්න. පිස නිසද්ද වෙන්නේ කියලා දැන් මේ පිස නායකයයි මේ බැගෑපත් වෙන්නේ ශිෂ්‍යයන්ගේ. ඉතින් සරුවත් යනසේ වාඩි වෙලා අහනවා මොකද්ද මං එන්නේ ඉස්සලා කර කර හිටපු කතාව මං ආවේ ආවයි මොන කතාවද බාධා වුනේ. ඉතින් පොට්ටපාද කියනවා ඒක තිවිච්චාවයි ඒක තමයි මට <clears throat> ඕන වෙලාවක ඔබ වහන්සේගෙන් අහගන්න පුළුවන්. ඔබ වහන්සේ වගේ නමක් අපේ ආරාමයට පැවිදුනාට පස්සේ අසාධනගත යුතු විශේෂ කාරණාවක් මට තියෙනවා මට අවසරද? ඒකට ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්න. ඉතින් සර්වඥාන්සේකට ඉඩ දෙනවා. එතකොට කියනවා මේ ළඟදී කුතුහල ශාලාවේ උගත් ශ්‍රමණ පඬිතුයන් බරාකුණයන් රැස් වුණා. රැස් වෙලා සාකච්ඡාවක් ගියා. ඒගොල්ලෝ සාකච්ඡාවට ගත්තේ අභිසඤ්ඤා නිරෝධය කියලා බරපතල වචනයක්. මේ අභිසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්දයි කියලා එතන ඉන්න කට්ටිය එක එක මත ඉදිරිපත් කරා මට දැන් ඔක්කොම කියන්න වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් එක එකනා කිව්වා මේ අභිසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ කිසිම හේතුවක් ප්‍රත්‍යක් නැතුව ඔහේ ඇවිල්ලා ඔහේ යන එකක් ඉඳපගම මනුස්සයන්ට එහෙම වෙනවා. ඒ වුණාට ඒ මනුස්සයට කිසි පාලනයක් නැහැ. ඉතින් ඒ නිසා ඒක හේතුවක් ප්‍රත්‍යෙන් පටන් ගන්න එකක් කියලා කෙනෙක් කිව්වා. තව කෙනෙක් කිව්වා නෑ නෑ එහෙම වෙන්නේ නෑ. මේ අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ මේ ලෝකේ ඉන්නා වූ හොඳ බණ භාවනා කරපු ශ්‍රමණ පඬිතුයෝ ඉන්නවා. ඒ ඇත්තෝ එක එක දේවල් අනුන්ගේ හිත වලට දානවා. දැම්මට පස්සේ ඒක නා ඒකට ආවේශ වෙනවා, වශී වෙනවා. ඒ ඒ දානදී අයින් කරපරසේ මේ මනසේ නැත ප්‍රകൃතියට යනවා. ඒ නිසා මේ අපිට වෙස්පරලෙන්නේ ඔළුවේ එක එක ආකල්ප වර්ණ ගැනීම සිද්ධ වෙන්නේ හොඳට බණ භාවනා කරන ඉදි ප්‍රාතිය සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ගේ බලපෑමෙන් කියලා. තව කෙනෙක් ඉඳලා කිව්වා ස්වාමීන් වහන්සේ එහෙම නෙවෙයි මේ මහිද්දි බල සම්පන්න දෙවි දේවතාවෝ ඉන්නවා. ඒ දේවතාවෝ අපිට එක එක සංඥා වලට දානවා. ඒ සංඥා වලට දාපම අපි ආවේශ වෙනවා. ඒ සංඥා ගත වෙනවා. ඒත් ඔය ආවේශය සංඥා වයින් කරවට පස්සේ ප්‍රකෘති වෙනවා. ඒ නිසා ඒක ශ්‍රමණ බ්‍රාහ්මණය නෙවෙයි කරන්නේ මේ දෙවි දේවතාවෝ මහත් බල මහානි සංසයිත මහානුභාව සම්පන්න දෙවි දේවතාවෝ ඉන්නවායි කියලා. තව කෙනෙක් කිව්වා නෑ නෑ ඔය අභිසඤ්ඤා නිරෝධය අපේ හිකේ සංඥාවල් එහෙට මෙහෙට වෙනස් වීම කාගවත් බලවන්නේ ඒක තමයි ආත්මය කියන්නේ. ආත්මෙන් තමයි මේ හැදෙන්නේ. කියලා මෙන්න මත හතරක් ඉදිරිපත් කරා ස්වාමීන් වහන්සේ මම ඉතින් පිටිපස්සින් ලහගෙන හිටියා. මම මතයක් ඉදිරිපත් කරේ නෑ මට නිකමට හිතුණා ඔබ වහන්සේ වගේ කෙනෙක් හිටියානම් සභාවේ මත හතරක් නෙවෙයි එකට බස්සන්න තිබ්බා මේක. ධනි මතයකට නමුත් එදා අපි අතිර්ණව ගියා පොඩ ඔබ වහන්සේට අනුකම්පාව තියෙනවා නම් අපිට මේ හතර විග්‍රහ කරලා තීන්දුවක් කරගන්න. කිමුරාජ් කිව්වා මේකේ මේ හේතු අප්‍රත්‍යයෙන් පහළ වෙනවා කියන කාරණාව මුලින්ම අතහැරලා දාන එක නාස්තිකයක්. එහෙම හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන ලෝකේ හේතු අප්‍රත්‍ය පිළිගන්න බෑ කියලා ඒ දිව්‍යන් වහන්සේ මේ කොළුවට දානවා. ඒ කියන්නේ මම උන් කර දෙවි කෙනෙක් ගැන කිච්ච වාදයක් එතන තියෙන්නේ. එහෙම නැත්නම් තමන් අදහන මේ ලෝකේ ජීවත් වෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අපිට සෙත් කවි වස් කවි කියනවා. එහෙම නැත්නම් ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාද අනුව තමයි ශාපානුව තමයි ලෝකේ ජීවත් වෙන්නේ වෙනස් වෙන්නේ කියලා එක මතයක්. අනිත් එක්කනා කියනවා මේක ආත්මයක් කියලා. අන්නේ සම්බන්ධයෙන් සර්වචනාංශේ ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරනකොට ඒ තුනේම තියෙන බොල් ගතිය එහෙම එකක්වත් පුංචි දෙයකට පුංචි කරන්න බැරි ගතිය සර්වචනාංශේ පොට්ටපාදට පෙන්ලා දෙනවා. පෙන්ලා දෙනකොට පොට්ටපාදට ඒක දිරව ගන්න බැරුව යනවා. සරුවචාන්සුන්ගේ ගෞරවයක් තියෙනවා දිරවන්නේ මේ කියන කතාව. ඒක නිසා ඒ ඉවර වෙනකොට පොට්ටපාද අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන විදිහට සංඥා ස්කන්ධය සංඥා චෛතසිකය හඳුනා ගන්න මට බැරි වෙයිද කියලා. පොට්ටපාලිකේ බුදුසෙන් කියනවා බෑ. ඔබ ඉන්නේ මේ වගේ වැරදි මතයක ඔබ වෙනස් වෙන්න කැමතිත් නෑ. ඔබ මේ මතය අනුන්ට පුරුදුක පුහුණු කරමින් ඉන්න නිසා ඔබ වෙන්නේකට මම මේ කියන්න හදන දේ සංඥාචෛසිකේ සංඥාස්කන්ධේ තේරුම් ගන්න බෑ. දැඩි මතධාරී ගතියක් පේන්න තියෙනවා. ඇත්තටම පොට්ටපාදාරී නිහතමානී මිනිස්සෙක්. සර්වචනාචිත් පොට්ටපාදගේ ආරාමයට වඩින තරම් දෙනගේ සුවතකමකුත් තිබිලා තියෙනවා. සර්වචනාසේ පැහැදිලිවම කියනවා මේ වගේ මිත්‍යා දෘෂ්ටි මත දරන වෙනස් වෙන්න කැමති නැති ඒම ඒකම අනිත්‍යයට කිය කිය ඉන්න උඹ වෙන්නේ කොට බලාපොරොත්තු වෙන්න බෑ කියලා. කියලා සර්වත්‍යාංශිකට දැන් පින්න පාත්‍ර වෙලාව හරි කියලා උනස්නේ නැගිටලා උනාච පින්න පාත්‍ර යනවා. ගියාට පස්සේ පොට්ටපාදේ ගෝලියෝ සීරම වට කරගෙන පොට්ටපාදට හරියට උලකින් අනින්නා වගේ අඩ යටියෙන් යනවා වගේ දොස් කියන්න පටන් ගන්නවා. මේ අන්‍ය තීර්ථකව තරුවත්යන් වහන්සේ නමක් ඇවිල්ලා ඔබතුමාට අපේ නායකතුමාට එක එක මත කියද්දී එකම වෙලාවකත් විරුද්ධයක් පළ කරේ නැහැ. Tamange මත එහෙලි කරගත්තේ නැහැ. බුදුහාමුදුරු කියන දෙයට එහි එහි කිය කිය ඉන්නවා. මෙහෙව් නායකයෙක් අපිට ඉන්නේ. අපි Tamange තැනට කෙනෙක් ආවම අපේලා උත්තරයක් දෙන්න දන්නේ නැද්ද කියලා පොට්ටවාදයට චෝදනා කරනවා. මේ පොට්ටවාද කියනවා මිනිස්සු බුදුහාමුදුරු කියපු දේ ඇත්තනම් මොකද්ද වාද නගන්න තියෙන්නේ? මට තියෙන බුදුහාමුදුරු කියපු දේ ඇත්තයි කියලා. ඉතින් ඒකට ශිෂ්‍යයන්ට ප්‍රශ්නයක් එනවානේ කොහොමද? එහෙම නම් අපි ආයි බුදුහාමුදුරගේ ශිෂ්‍ය වෙන්නේ නැත්තේ. ඇයි පොට්ටපාදගේ ශිෂ්‍ය වෙන්නේ කියලා? ඒ සාකච්ඡාවට අපි යන්නේ නැහැ. එහෙම දෙයක්ත් මේකේ කියවෙනවා. දවස් දෙකක් විතර ගියාට පස්සේ ඔය චිත්තත් සාරිපුත්ත කියන පොට්ටපාදේ ගෝලෙක් පොට්ටපාද පරිබ්‍රාජකට කියනවා අපි දා සාකච්ඡා අතරමඟ නතර කරේ සර්වචනාංශටි ඉවර කරන්න දෙන්න ඕනේ අපි යන් දැන් සර්වචනාංශ ළඟට කියලා. ඒක දැන් තුන්වෙනි ජවනිකා. පස්සේ සර්වචනාංශ ළඟට වැඳලා මේ චිත්තහත සාරිපුත්ත සර්වචනාංශයක සාකච්ඡා කරනකොට සර්වචනාංශය ලස්සනට මේ භාවනා ක්‍රමයක් ඉදිරිපත් කරනවා. භාවනාවේ මුලදී අපි මේ වැඩමුළුවක් ගැන ගත්තොත් එහෙම නැත්නම් අපි මේ මේ නිසන් වගේ වනේ වගේ දැනට අයල කරන භාවනාවක් ගත්තොත් අපි ක්‍රම කීපයකින් මේ සංඥාව ප්‍රයෝජන අරගෙන සංඥාව තියෙන බොල් ගතිය හිස් ගතිය පෙන්නලා දෙනවා. අන්නේ පෙන්ලා දීමේදී කිටි විස්තරයක් මේකට එකතු කරොත් අපි gedara dora ඉන්නා තාක්කල් පෞල් ගත කරන තාක්කල් අපිට කාම ලෝකයෙන් එපිටට ගිය කිසිම සංඥාවක් කඩින්නේ නැහැ. ඒකටම කඹරන, ඒකෙම දාස වෙච්ච, ඒ තුලින් අනික් ලෝකේ දිහා බලන දෘෂ්ටි කෝණයක් තියෙනවා. එහෙම ඉන්න දෘෂ්ටි කෝණයක කිසිම කෙනෙකුට මේ ධ්‍යාන ලෝකයක්, සමත භාවනා ලෝකයක් පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ මොකද අරකට දවස් 524 මදි. වෙන දෙයක් කල්පනා කරන්න වෙලාවකුත් නැහැ. කල්පනා කරත් ඉවරච ගමන් ආයෙ ගිහිල්ලා අර තමන්ගේ යුතුයකම් කිහි කටයුතු කරන ආමිෂ ලෝකේ ගෘහස්ත ගේයසිත හිතවිලි සංකල්පන වලින් පිරිච්ච ලෝකයක් තියෙනවා. ඒ මනුස්සයාට ඒක නිසා මේන්තර සමනප්‍රාප්තණය ඉන්න අය එයත් මේ ගීගේ අතහරිනවයි අපි වගේමය ඒකල එයත් ඊටත් වැඩිය අපි තරම්වත් ආමිෂයේ සම්බන්ධ හිතේ මේ බන්ධන නැති කරන්නේ නැතුව අපිටත් වැඩිය සන්තෝෂෙන් ඉන්නවයි කියන එක හිතෙන්නේම නෑ නෑ නෑ ඒගොල්ලෝ උප්පත්තියෙම සමර්ථමණයෝ ඒත් උප්පත්තියෙම යෝගාවචරෝ අපි නෑනේ අපි පෞල් දරුවෝ කන කට්ටියනේ අපිට එච්චර පිනක් නැහැනේ අපි ළඟ පව් කෙරෙනවනේ අපිට තියෙන්නේ ඇත්තට දම් බෙදෙන එක තමයි කියලා සම්පූර්ණ මේ පරාදේ පිළිගත්ත කෙලස් බරිත ජීවිතයක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙකුට අபிසඤ්ඤා නිරෝධයක් වගේ කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. දැන් පුට්ටපාද කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. කීකේ අතහැරලා අනුන්දන බතක් කා ජීවත් වෙන්නේ සංඝයා ශාසනය නෙවෙයි පැවිදිලා තියෙන්නේ. ඒ ඇත්තන තියෙනවා අපි මේ තෙක්කල් සංසාරේ කෙරුවේ මොකද්ද? මේ කෑමටමනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කෑමටමයි. ඇහැට රූප බලන්නයි, සද්දාන්නයි, ගන්ධ රස පහස බලන්නයි. ඕවර් ටයිම් කරලා හම්බ කරලත් මදි. පිටරට ගිහිල්ලා හම්බ කරලත් මදි. හොරකම් කරලා හම්බ කරලත් මදි. බොරු කියලා හම්බ කරලත් මදි. තාම අඩුවක් නැහැ. ඒ නිසා කවදාකවත් නිරාමිෂයක් ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. නමුත් පොට්ටපාදලා එහෙම නෙවෙයි. දැන්නවත් ගිය ගිය අතහැරලා. විශාල පිරිසක් එක්ක බණ භාවනාත් කරනවා. සමහර විටක ඒ අත්තන්තර කාම සංඥාව කාම ගුණ ඉක්මවලා අරමුණක හිතපවත්තන්න පුළුවන් වෙන්නේ. ඒ අරමුණක හිතපවත්තනකොට ඒ මනුස්සයා අරමුණේ දැඩි සංඥාවක් ඇති කරගන්නවා. ඇති කරන අරමුණේම හිත බැඳලා තියාගන්න තියාගන්න ඔය ගෙවල් දොරවල් පිළිබඳව, හරක බාන පිළිබඳව, රත්තරමුණු මැණික් පිළිබඳව වගේ කියවිතුකම් මොකක්වත් ඔලුවට එන්නේ අර අරමුණේ හිත පිටවන්න පුළුවන්. ඉතින් එතකොට සංඥාවක් ඇති කරගන්න වෙනවා. ආස්වාසය කරනට ආස්වාසය කියලා මෙනෙහි කරන්න වෙනවා. ප්‍රසවාසය කරනට ප්‍රසවාසය කියලා මෙනෙහි කරන්න. එතකොට දැඩි සංඥාවක් ඇති කරගන්නවා මධ්‍යස්ථ අරමුණෙහි රූප අරමුණෙහි උරගා බලන්න පුළුවන් අරමුණෙහි දැඩි සංඥාවක් ඇති කරන ඒකේ හිත බැඳෙන්න බැඳෙන්න මුණට දාලා මුණට මුණට මුණ දාලා තියාගන්න තියාගන්න අර ගෙවල් දොරවල් වල තිබුණු කාම ගුණයන් හිතෙන් පොඩ පොඩ මැකෙන. කාම සංඥාවල් නැත්නම් කාම ඡන්දය හිතෙන් මැකෙනවා. මැකිල යම් වෙලාවක ඒ ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානය සමෘද්ධ වෙච්ච වෙලාවට යාට තේරෙනවා මේ මූල කර්මත්තන හිත තියෙනකොට ඔය අසහන නෑ ආතතියක් නෑ අමුදරුවන් ගැන කල්පනාවක් නෑ හරක බාන ගැන කල්පනාවක් නෑ අත්‍රම් මිනිමුතු ගැන කල්පනාවක් නෑ යුතුයකම් ගැන කල්පනාවක් නෑ මේක ඕනම වෙලාවක ඕනම කෙනෙකුට ගන්න පුළුවන් දෙයක් නමුත් ඉතින් අපිට ඒක අපහසු නිසා අපි සිල් අරගෙන සිල්ආරාමයට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානෙ ගිහිල්ලා පරියන්කයක් ගහලා අමාරු ශිල්පකින් ප්‍රතිපදාක මිග ලබා ගන්න එක ලැහකක් එතකොට එයා යනවා රූප ලෝකෙට කාමේශා කාම සංඥා වයි කළ රූප ලෝකෙට යනවා. ඒ කියන්නේ ආනාපානේ පිම්බීම ඇකිලිමේ වම දකුණේ ඊට තැම්පත් කරගන්න පුළුවන්. එතකොට ඒකේ සංඥාවේ තමයි සතිය පිහිටවන්නේ. එතකොට ඒක හොඳට ප්‍රගුණ කරාට පස්සේ රූපේ ග්‍රබෙන් ගෙවන් වෙනවා. ගෙවන් කළා අරූපේ සතිය පිහිටවනවා. ආනාපානේ කියලා වෙන් කරන්නත් බෑ නම් කරන්නත් බෑ. විතක්ක ਵਿਚාර පිහිටවන්න ඕන කමකුත් නැහැ. දැක දැක දන දන ආනාපානිය සිවුම් වෙලා අතිසූක්ෂම தත්තරපත් වෙලා කලබල වුණේ නැත්නම් කලකොල වුණේ නැත්නම් අවුල් කරගත්තේ නැත්නම් පෑදිතියට බොරදිය දාගත්තේ නැත්නම් රූපේ නැති අරූපේ සතිය පිටවන්න පුළුවන් බවත් ඒක බොහොම පටල තැනක්. අර ගෙවල් දොරවල් ඉන කාම ලෝකේ වගේම පටල තැනක්. නැත්නම් ආනාපානිය වගේ අරමුණක හිත තැම්පත් කරන තියෙන පටල තැනක්. එහෙම නැත්නම් සමතුලිත තැනක්. ස්වභාවික තැනක්. කියලා ගිහිගේ අයින් වුණාට පස්සේ රූප ලෝකේ හෝ අරූප ලෝකේ සංඥා පිටවන්න පුළුවන් අරූප ලෝකයට යනකොට මේ සංඥාව ආකාසානං ඡායතන සංඥාව අකින්ච විඥානං ඡායතන සංඥාව ආකින්චඤ්ඤායතන සංඥාව නේ සංඥා නාසඤ්ඤායතන සංඥාව කියලා සංඥාව එnde එnde එnde එnde තුනී වෙනවා අන්තිමට මම නිදිද නැද්ද මට කාලය සහ දේශය පිළිබඳ දැනීමක් තියෙනවද නැද්ද කියන තැනට යනකම් දන්න තැන ඉඳලා නොදන්න තැනටම යන්න පුළුවන්. ඉතින් මේ ගැන විස්තර කරනවා අර චිත්තහත් සාරිපුත්ත කියන ගෝලයාගේ ඥානෙ පාවිච්චි කරලා ඉතින් සර්වඥාන්ස කියනවා මේක නෙවෙයි නිවන කියන්නේ. නිවන කියන්නේ අන්න එතෙන්ට ගියාට පස්සෙත් මේ සංඥාව සංඥාග්ගය කියලා වචන පාවිච්චි කරලා සර්වඥාන්ත යන්න පුළුවන් අන්තිම සියුම්ම තැනකට සංඥාව ගියාට පස්සේ ඒ තමන්ට තේරෙනවා මේ කාම ලෝකයේ පමණක් අල්ලගෙන ඉන්න මිනිහට ඒකේ රණ්ඩු කරගෙන ඊර්ෂ්‍යා කරන ක්‍රෝධ කරගෙන මාන කරන රණ්ඩු කර කර හිටියට මේ ලෝකෙම ඊට වැඩිය රූප ලෝකයක් කියලා එකක් තියෙනවා මේ ලෝකෙදීම අරූප ලෝකය කියලා එකක් තියෙනවා ඒකට වෙනම සතු જાතියක් ඉන්නේ නැහැ මේකට මේකේ ඉන්න කට්ටියම ප්‍රතිපදාවෙන් තමයි යන්නේ ඉතින් යන්න යන්න කෙලෙස් අඩුයි ඒ නිසා මේ වෙලාවල් වලට අලුතෙන් භව ಜಾති ජරා ව්‍යාධි මරණ ඇති වෙන කෙලස් වෙන්නේ නැහැ. තියෙන කෙලස් ගෙවෙනවා. එන්නේ ඉන්න පිරිසුදුවක් වෙනවා. කියලා මේ කෙනාට අවස්ථාව ලැබුණාට පස්සේ ගීගෙදරක ජීවිතය, කාම ලෝකේ ජීවිතය මොන්නතරම් කරදරකම් කටළු සහිත කරදරකම් කටළු වඩන වවන දෙයක් අපි ඒකට කොච්චර කැමැතිද? ඒ නිසා අපි ඒකට තියෙන කැමැත්ත නිසා අපෝ මේ ජීවිතේ නම් අපිට රූප අධ්‍යානයක් ලබා ගන්න බැරිය. ඒකට වෙනමම ඉපදෙන්න ඕනේ. ඒකට මෛත්‍රී බුදුහාමර එනකන් එන්න ඕන කියලා নানা ප්‍රකාර හේතු කර්ම ඉදිරිපත් කරනවා. අදුපලෝක ගැන කතා කරන කියනවා මේ ජීවිතේ නම් මේ බුද්ධ සාධන ඕව කරන්න බෑ මේ බුද්ධ සාධන උලම් බහැලා තියෙන්නේ. මේකේ බැටරි බහැලා තියෙන්නේ. මේක කාලෙට ගිහිල්ලා අවලංගු වෙලා මේක ඕව කරන්න බැරිය කියලා මේ සමත සමාධි තත්ත්ව පවා දෙයයන්ට හේතු කළ ප්‍රඥාන්ට හේතු කළ අපි තුච්ච වෙලා ඉතින් එහෙම කෙනෙකුට හිතා ගන්න අමාරුයි අභිසඤ්ඤා නිරෝධයක් يعني. ඒ මොකද තමන් බිහිම තමන් අර පල්ලෙහම මට්ටමේ සමාජිකත්වයට නටනවා මිසක් කදාකත් ඉහළ මට්ටමක් ගැන හිතන්නෙත් නෑ හිතුවත් ඒකත් මේ කාලෙට ගැලපෙන්නේ කරගන්න බෑ කියන පැත්තට එකතු වෙලා නැති බැරි සංඥාව වඩන්න. ඉතින් මේක විස්තර කරාට පස්සේ ඒ චිත්තහත් සාරිපුත්‍ර එක්ක ਸਰුවචනාංශයේ ඉදිරියට විස්තර කරන විස්තර කරන යනවා. සංඥාව දන්න ශේස්ත්‍රයේ පුළුවන් ශේස්ත්‍රයේ අන්තිම බිඳුවට බසන හැටි. ඒ නැත්නම් සංඥාග්ගේ සංඥාවේ අන්තිම අග්‍රයට යන්නේක ගැන එතෙන් ගියාට පස්සේ තමයි මේ කාම ලෝකයේ මේ ජීවිතය ගත කරන මෙච්චර පව් කරන්න ඕනකම නැහැ. අපි ඒ තරම්ම කාලකන්ණි නැහැ. කාම ලෝකෙම ඉඳගෙන හෝ නැත්නම් කාම ලෝකෙන් අබිනිෂ්ක්‍මණය කරලා මේ රූප ලෝකයට අරූප ලෝකයට යන්න හැම මිනිස්සෙකුට සමාන පිනක් තියෙනවා. සමාන අයිතිවාසිකමක් තියෙනවා. ඒ අයිතිවාසිකම තව කෙනෙකුට කොහොමඩක්වත් කඩන්න බෑ. කඩන්නේ Tamangema මෝඩකම. ඒක කඩන්නේ Tamangema තණ්හාව. ඉතින් මේ තණ්හා කවදා ඉවර කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඉතින් කඹුර කඹුර ඉඳලා අන්තිමට තේරුම් ගත්ත දවසේ වෙනක් වෙන්නේ උගක් කරට මැරෙන මොහොත එනකොට. මේ මොනවා එකතු කරත් මැරෙන මොහොත ඒක බිඳුවට බහිනවනේ. ඊර්ෂ්‍යා කරලා, ක්‍රෝධ කරලා, මාන කරලා ගොඩ ගහගත්තට අප්‍රියදායද දීලා අසන්නලා මැරෙන්න වෙනවා. ඔය හම්බ කරපු කිසිම දෙයකින් චිත්ත සාන්තියක් තඹයකවත් නැහැ. ඒකෙන් තියෙන්නේ කරදර විතරයි. අසහනෙ විතරයි. ඒක නිසා ඉන්න කාලේ මේ භාවනාවක් කරා නම් මේට වැඩිය සැපක් ලබන්න පුළුවන් මෙච්චර කඹරන්නේ නැතුව. මෙච්චර පරිසරයේ කෙලෙසන්නේ නැතුව. මෙච්චර චිත්ත දූෂණය කරගන්නේ නැතුව. මෙච්චර පෘථුවිය රත් කරන්නේ නැතුව. මේ විදියට පහසුකමක් තියදී අපි අර ඕලාරික ගොරෝසු කමිට යනවා කියලා මේක මේ කාම රූප අරූප ලෝක පිළිබඳව තුන පිළිබඳව මේ කාමයට වැඩිය රූපේ හොඳයි රූපයට වැඩිය අරූපේ හොඳයි කියලා අරූපේ උඩ තියන කරඬුවක තැම්පත් කළ වැඳ වැඳ ඉන්න නෙවෙයි මේ සරුවචනන්සේ කතා කරන්නේ සරුවචන සඳහන් කරනවා මම උඹලට මේ තුනකට කරලා පෙන්නන්නේ කාමයට බැඳෙන්නවත් නෙවෙයි රූපයට බැඳෙන්නවත් නෙවෙයි අරූපයට බැඳෙන්නවත් නෙවෙයි තුනෙන්ම සමුගණ්ඩයි මේවා එකිනෙකට තට්ටු මාරු ක්‍රමයක් මිස එකකවත් ස්ථිර සාර දැනුමක් නැහැ. මේ වගේ මේ මට්ටම් වෙනසක් තියෙනවා. මේ මට්ටම් වෙනස මිස මේක මගේය කියාගන්න ආඩම්බර වෙන්න මොනවද යක්වත් ඕකේ නැහැ. ඒව එකක්වත් අපි අල්ලගන්න ඉන්නේ. අපි ඒව අල්ලගන්න හදන්නේ අපේ තියෙන බැගෑකම නිසා. බය අදුකම නිසා. තුච්චකම නිසා. පාහරකම නිසා. පහත් ගතිය නිසා. ඒ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කවදාකවත් අපිට හේතු උනාට කැමැත්තක් නැත්තේ. අකමැත්තක් නැත්තේ. ධර්මතාව. එව්වට නෑ මම අරයත් එක්ක ඉන්න ඕනේ මෙයත් එක්ක ඉන්න බෑ කියලා කතාවක් නෑ. අපිට ඒකෙන් පෙන්වන්න පුළුවන් මේ එකිනෙකට සාපේක්ෂව මේකකවත් කෙනෙක්ගේ සුභ සිද්ධියට වැඩ කරන එකක්වත් නැහැ. අත්ත කුදලට වැඩ කරන එකක්වත් නැහැ. ඉතින් මේවට ගත කරලා මරණ ජීවිතේට වැඩි මේවා පිළිබඳ දාර්ශනිකව දැකගන්න එක, දැනගන්න එක, අහන එක වටිනවයි කියලා. ඒ විදිහට මේ තුනෙන් එකක්වත් අල්ලන්න නෙමෙයි කතා කරන්නේ. ඉතින් ඔය පොට්ටපාලා වගේ ඇත්තෝ කාම ලෝකයේ ආධිනව දැකලා තියෙනවා. නිසා අනුන් දෙන බතක් කාලා පැවිදි වෙලා පරිබ්‍රාජක වගේ ඉන්න. නමුත් ඒගොල්ලෝ රූප ලෝකේ බොහෝම ලොකුවට සලකනවා. නැත්නම් අරූප ලෝකේ බොහෝම ලොකුවට සලකනවා. ඒකවත් කරගන්න බෑ. ඉතින් ඒක නිසා එයත්ෝ හොටු ගෑණි දිලා කැහි ගෑණි ගත්තා වගේ එකක් දීලා තව එකක් කරගත්තා. මේ මිනිසුන් දෙක තේරෙන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ කොහොම හරි පැවිදිලා ඉන්නවනේ. ඉතින් මිනිස්සු සලකනවා. ඒක කරන්න ඒකවත් කරන්න බෑනේ සමහරුන්ට. බොහෝ දිනකට ඒ සැලකුවාට පොට්ටපාද දන්න පොට්ටපාද ළඟ විකුණන්න භාණ්ඩයක් නැහැ බංකොලොත්. ඒකයි බුදුහාමුදුර ළඟට ගිහිල්ලා කියන්නේ මෙන්න මේ වාදයක් ඇති වුණා අනේ අපිට තීන්දුවක් කරගන්න බෑ. බුදුහාමුදුර කියන උඹට කොහොමඩක්වත් තීන්දුව කරන්න බෑ. උඹලගේම මනස සකස් වෙලා නැහැ. යෝනිසමස්කාරයක් නැහැ. සම්මාදිටියක් නැහැ. මෙන්න මේ සංසන්දනාතු මේකට දැනගන්න කියනකොට අර චිත්තහත් සාරිපුත්තට මේක මීට වැඩිය තේරෙනවා. මේ රූප ලෝකයේ රූප ලෝකේ, කාම ලෝකේ කියන මේ දේවල් කතා කරලා මේකෙන් බුදුහාමුදුරෝ කාම ලෝකයට වඩා රූප ලෝකේ හොඳයි කියයි. රූප ලෝකයට වඩා අරූප ලෝකේ හොඳයි කියයි. ඒකට වෙන්න ඇති මේ අඬ ගහනට ගහන යන්නේ කියන කතාව කියනකොට බුදුරජාණන් කියනවා නෑ නෑ මම ඔය එකක්වත් අල්ලන්න නෙමෙයි කතා කරන්නේ. මේ එකක්වත් අහුවෙන්නේ නැති දේවල් ගැන කතා කරන්නයි කියලා බුදුරජාණන්සේ සාකච්ඡාවේදී පොට්ටපාද බොහෝමත්ම තීක්ෂණ අදහසක් ඉදිරිපත් කරනවා. බොහොම වටිනා අදහසක් ඉදිරිපත් කරනවා ਸਰවචන්හන්සේගේ දේශනාවට සමාන්තර වෙන්නේ. උන්වහන්සේ කියනවා මේ පොට්ටපාද කියනවා ਸਰවචන් වහන්සේට ස්වාමීන් වහන්සේ මට පේන්නේ යම් වෙලාවක අපි කාම ලෝකයේ ඇලි ගලි වාසය කරනවා නම් ඒ මනුස්සයාට පේන්නේ රූප ලෝකේ බොරුවක් ළඟා වෙන්න බැරි දෙයක් අරූප ලෝකේ බොරුවක් කාම ලෝකේ ප්‍රශ්නොත් විසඳ ගන්න බෑනේ. මේ දේශපාලනඥයන්ටත් බෑ, ආර්ථික විශේෂඥයන්ටත් බෑ, සමාජ විද්‍යාඥයන්ටත් බෑ. අපි තුදේලා හැන්දාරකම් අමුඩේ ගහගෙන හම්බ කරනවා. අපිටවත් විසඳ ගන්න වෙයි. අපිට කොහෙද වෙලා තියෙන්නේ? රූප ලෝකෙට කියලා රූප දිහා ලබන්නේ ඒව බොරු කතා. මේ ලෝකෙන් පැනලා යන්න මේ මිනිස්සු කතා කරත කතා. ඉතින් ඒක නිසා කාම ලෝකේ ඉන්න කෙනා කවදාකවත් රූප ලෝකේ සත්‍යක් විදිහට පේන්නේ නැහැ. ඒක හිස් කෝම්බයක් වගේ පේන්නේ. මෝඝ අරූප ලෝක ගැන කතා කරන්නේත් නැහැ. උදාම පුංචි කොටසක් මනස ලෝකේ ඉන්නවා. ඒ ඇත්තෝ කාම ලෝකේ අතහැරලා සක්මන් භාවනා පරියංක භාවනා ඉදින්ද වැඩ කරලා කරලා යම් වෙලාවකට ඒක විනාඩි 10කට 15කට 20කට 30කට පැයකට හමාරකට රූප ධානයකට සමවදිනවා. සමවැදුනට පස්සේ තේරෙන්න පටන් ගන්නවා අයියෝ මේකේ ඉන්නකොට කාම ලෝකේ අසුචි උපන්වෝ වගේ අසුචියක ඉන්න අසුචි පණු වගේ මේ කාමයේ අස්පිනවන්ට අනේ මිනිස්සු නොකරන දහපදුරා කමක් නැහැ. නොකරන අකුසලයක් නැහැ. ජඩකමක් නැහැ. ඊට වෙඩි බලනකොට මේ රූප ධානයක ඉන්නකොට සියලු සැප සම්පත් තියෙනවා. ඒත් එක බලන මේ මනුස්සය කොච්චර රණ්ඩු කරලා කාම ලෝකෙද ඉන්නේ කියලා එයාට පේන්නේ කාම ලෝකේ තන්නේ කරම හිස් තුච්ච පාහර දෙයක් තියෙනවා නම් මේ ලෝකේ තියෙන රූප ලෝකයක් විතරයි. ඒක දිව්‍යක හා සමානයි. ඒක නිර්ආමිෂයි. ශිල්පින් යන්න ඕනේ. කිසිම තරගයක් නැහැ. ඕන වෙලාවට ගිහිල්ලා සැප විඳලා එන්න පුළුවන් කියලා එයාට පේනවා රූප ලෝකයේ සත්‍යයක්, කාම ලෝකයේ මෝගයි, තුච්චයි, පාහරයි, දාසයි, බැලයි. අරූප ලෝකෙත් බරුව. මොකද එයා රූප ලෝකයේ අල්ලනවා. තව කෙනෙක් තාම කලාතුරකින් ආලංකාලා මුද්දකාරාම පුත්‍ර වගේ රූප ලෝකෙත් එක්කලා අරූප ලෝකෙට ගියාට පස්සේ වෙනවා මේ මිනිස්සු මේ රූප ලෝකෙ කියලා අල්ලලා තියෙන්නේ තාමත් මේ ළමා දෙල්ලමක් නේ. ඒකත් නැති කරපස්සේ අරූප ලෝකෙත් එක්ක බලනකොට කාම ලෝකය කියලා කියන්නේ තිරිසන්. පෙරේත යක්ෂ ලෝකයක්. එහෙම නැත්නම් නිරයක්. කාම ලෝකයේ ඒ තරම් තුච්ච ලෝකයක් නැත්නම් දිව්‍ය ලෝකයක් වගේ. බ්‍රහ්ම ලෝකයක් වගේ. නැත්නම් දිව්‍ය ලෝකයක් වගේ. රූප ලෝකේ තියෙනවා ඊට එහාට ගියාට පස්සේ බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ මොනම බාධාවක්වත් නැහැ. කෙල කෝටි ගණන් අවුරුදු ජීවත් වෙන්න පුළුවන් පිනටම. රූප ලෝකේ තරම්වත් මහන්සියක් නැහැ මේ මිනිස්සු කාම ලෝකේ රූප ලෝක කියලා අල්ලගන්නේ. කිසිම තේරුමක් නැති යක්ෂයෝ ප්‍රේ භූමියේ තේරුමක් නැති මිනිස්සු. අනේ අරූප ලෝකේ දන්නවනම් කියලා ඒ මනසට පේන්නේ අරූප ලෝකේ සත්‍ය අනිදක බොරු කියලා. එතකොට මේක ඉදිරිපත් කරාට පස්සේ සර්වචන්සේක අනුමත කරනවා. කාම ලෝකේ ඉන්න කාටින් එහාට කොහොමඩක්වත් දකින්න බෑ. ඒකේවත් කරලා ඉවරයක් කරන්න බෑ. ඒකට සාමාන්‍යයෙන් තේන නිදර්ශනයක් වශයෙන් කියනවා. ඒ දේශනාවෙම තියෙන එකක්. මනුස්ස ලෝකේ ඉන්න මනුස්ස ලෝකේ කාම ලෝකයට වැටෙන්නේ. මනුස්ස ලෝකේ ඉන්න මනුස්සයෝ කවදාකවත් මේ භූමාට දෙයියෝ පෙන්නේ භූමාට දෙයියෝ පොළොව ආශ්‍රය කරන ගස ආශ්‍රය කරගෙන ජීවත් වෙනවා පොළොවේ පහත්ම කොටසක පේන්නේ මොකද ඒ අත්තන්ගේ අත්පටිලාභී තම සූක්ෂමයි මිනිස්යාගේ ඇස් ගොරෝසු ඉවන්සට පේන්නේ රූප බවට පත්වෙච්ච ගොරෝසු බවට පත්වෙච්ච දේහ පමණයි ඒ කට්ටිට ඒ භූමාට දෙයියෝ පේන්නේ ඔය භූමාට දෙයියෝ බොහොම සූක්ෂම නිසා එයාට මනුස්ස ලෝකෙත් පේනවා භූමාට ලෝකෙත් පේනවා හැබැයි හට චාතුම් මහරජිකාව පේන්නේ මොකද රාතුම් මහරජිකාව ඊට වඩා බොහොම සූක්ෂමයි. ඉතින් ඒගොල්ලන්ට පේනවා අපි මනුස්සත් එක්ක බලන්න අපිට ඕන තැනකට යන්න පුළුවන් වැඩ කරගෙන ඉන්න පුළුවන් භූමාට තත්ත්වයක් තියෙනවා බොලෝට බැඳිලා තියෙනවා හැබැයි මනුස්සෙන්ට අපිව පේන්නේ. එතකොට චාතුම් මහරජික දෙවියන්ට දෙවියෝ මිනිස්සු භූමාට දෙවියෝ පේනවා චාතුම් මහරජිකයත් පේනවා යාමේ දෙවියෝ පේන්නේ. තාවතිච්ච දෙවියෝ පේන්නේ. මොකද ඒගොල්ලන්ගේ ශරීරය ඊට වඩා සූක්ෂමයි. එතකොට තාවතිංශ දෙයියන්ට මිනිස්සු භූමාට දෙයියෝ චාතු මහරජකේ පේනවා තාවතිංශ වෙන උහිරට පේන්නේ ඒ නිසා අපිට පේන්නේ අපිටදී පහත් ටික විතරයි. ඉහළ දේවල් ගැන අසු විරු ඥාන විතරයි අපිට තියෙන්නේ. ඒවත් හිතා ගන්න ඒවා බොරු කතා, වසුරංගනා කතා, බුදුහාමුදුරු මේ කට්ටිය කට්ටිය බුද්ධහකට බැඳ ගන්න කියපු බයිලා කතා. ඌව තියෙනවා නම් පේන්න එපාය. අපිටත් ඇස් තියෙනවනේ. එහෙමනේ විද්‍යාචෝ කතා කරන්නේ අපිට පේන්න එපාය. ඔය බොරු කතා කරන්නේ. තාවතින්සේ ඉන්න කට්ටියට යාමියත්ව පේන. යාමියත් දඬ තාවතින්සෙත් පේනවා. පල්ලේ ඔක්කොම පේනවා. හැබැයි තුසිතේ පේන්නේ. තුසිතේ ඉන්න නැත්තඳ තමන්ගේ එක පේනවා. යාමයේ පේනවා. චාතුම්මහරජකී තාවතින්සේ මනුස්ස ලෝකේ භූමාට දෙයියෝ පිස්සු කෙල්ල නැටි පේනවා. තමන් ගැනත් පේනවා. ඌට කට්ටිය පේන්නේ. ඉතින් ඉහළට ඉහළට ගියාට පස්සේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම පාරිසද්දයේ ඉන්න අයද ඔක්කොම දිවි ලෝක මනුස්ස ලෝක ඔක්කොම ටික පේනවා. හැබැයි ඉන් එහාට පේන්නේ යෙලමින් අකනිට බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනාට මේ සියල්ලම පේනවා. මේකේ ඊටාම තුච්චම කට්ටිය වැඩියෙන්ම රණ්ඩු කරනවා. වැඩියෙන්ම ඊර්ෂ්‍යා කරනවා. ඒ කට්ටිය හොයන්නේ තියෙන සැපය පහත්ම සැපේ. ඒකේ රණ්ඩුව වැඩි. ඒක මට මොරටු විශ්වවිද්‍යාලයේ මහත්තයෙක් ඇවිල්ලා කියනවා. ඒ විශ්වවිද්‍යාලයේ තියෙන පාඨමාලා වලින් අඩුම සුදුසුකම් වල තියෙන පාඨමාලාව කරන් දෙන කට්ටිය වැඩියෙන්ම රැක් කරනවා. අනිකට ඒව නැති අඩුවම කෝසය කරන කට්ටිය මරා ගන්න තරම් රැක් කරනවා. අනේ ස්වාමීන් වහන්සේ කියලා බණ ටිකක් කියන්නේ කිව්ව රැක් කරන්න බෑ. මම කිව්වා පුළුවන් තරම් රැක් කරපියෝ කියලා. ඉතින් ආරාධනා කරමනුසයට තප්සෙත්, රෙජිස්ට්‍රාර්ට තප්සෙත් ඊට පස්සේ රෙජිස්ට්‍රාර් කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔවා කියලා ගියාට මොකද රැක් සීසන් එක ඉවර වෙනකොටම පස් දිනේ 105ක් කෝස් එක අතහැරලා යනවා කරදර නිසා කියලා. පුදුමාකාර විදිහට රැක් කරනවා. ඉතින් මං කෝයේ අස්සලා යන්නේ කාට ගෙදර ගියත් ඉන්න බැරි එකක්. සෙනඟක් එක්ක ඉන්න බැරි නම් කොහි ගියත් බෑ. ඉතින් රැග් එක තියෙනවා නම් හොඳ පුළුවන් ඒ උන් ටික ඉතුරු වෙයි. ඔය පාඨමාලා විතරක් නේ මනුස්සත් එක්ක ඉගෙනන්න එපා. ඔය යන්නේක හැලෙන එක කොහොමඩක්වත් ඒ මුල් කෝස් එක මුලදි වයින් කරන එක හොඳ හිරක් කරලා අයි පුළුවන් ටික කරයි කියලා. ඒක නෙමෙයි මම මේ කියන්න හදන්නේ ඕනෙම තැනක රණ්ඩු කරන්නේ ආඩ දැනුම තියෙන මිනිහා. ඒ සබ්ජෙක්ට් එක දන්නේ නැති එක. එහෙම නැත්නම් මේ අලුතෙන් එතෙන් ආපු එකනක්. අඟ පෙන්නන්න හදනවා, පෙනී පුම්බන්න හදනවා, නටන්න හදනවා. තල තුනා මනුස්සයා ඌ හොඳට පරිප්පුව කාලා තියෙන ඕ ගාලල්ලා කියලා කරබන් ගන්නේ. ඒ නිසා කොත්තනක හරි නටනවා නම් ඒ පිටේ වනේ තියෙන මීම තමයි පඳුරට බයයි. පඳුර බානේ පිටේ වනේ මීම නැති මීම පඳුරට දානක් නැතු යනවා. ඒ නිසා කවුරු නැටුවට ගණන් ගන්නෙත් නැහැ. මොකද නටන්නේ අඩු කල තමයි හෙල්ලෙන්නේ. ඒ නිසා මේ මනුස්ස ලෝකෙත් එච්චරයි. භව 33 තලෙම ගත්තත් එච්චරයි. ඉහළට යන්න යන්න පේනවා මේ රණ්ඩු වලට අපි පෙට්‍රල් පුච්චන්න වටන් අරගත්තොත් එimhe දෙකොර බිලක්කෝ පත්තු කරගත්ත කපුවෙක් වගේ කෙලෝරක් නැහැ. ඒ මිනිස්සු කවදාකවත් ඉවර කරන්නේත් නැහැ. ඒගොල්ලන්ට රණ්ඩුවමයි ඕනේ. උරුට්ටුවමයි ඕනේ. ඊර්ෂ්‍යාවමයි ඕනේ. ක්‍රෝධයමයි ඕනේ. ගැටුමයි ඕනේ. ඉතින් අපෙත් මේ වටිනා කාලයේ මේ පිස්සම් පිහට්ටම් වෙනුවෙන් ගත කරනවාද අනුන්ට රණ්ඩු ඇති කරන අනුන්ගෙන් ප්‍රශ්න විසඳන්නේ. එහෙම නැත්නම් මේ පැමිණිච්ච දුක පැණි රහයි කියලා. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදනවාද කියලා බලනවනම් ඔය තුනම දන්න මනුස්සයට තේරෙන පටන් අර ගන්නවා මිනිස්සුයකට පමනක් කළ හැකි මේ රූප භාවනාව අරූප භාවනාව තියෙද්දී මිනිස්සු මේ ඇස් වලට පේන රූප බලන්න කොච්චර මහන්සි වෙනවද උදේ ඉඳලා හැන්ද වෙනකම් කනට ඇහෙන ශබ්ද වලට කොච්චර මහන්සි වෙනවද උදේ ඉඳලා හැන්ද වෙනකම් නාසයට ලැබෙන ගඳ සුවඳ බලන්න කාශ්මීරය යනවා කශීසලු ගේන්නයි සුවඳ ලබන්නයි කැම ලබන්න එක එක හෝටල් වලට එක එක කෑම හොය හොයා විදිනවා. ඊට පස්සේ ඇඳ පුටු මෙට්ට කොට්ට මෙට්ට යාන වාහන වලට ඇති වෙන අලුත් ෆැෂන් දිහා බලනකොට මිනිස්සුගේ තියෙන කෑදරකම හොඳටම දන්නේ කොම්පැනි කාර්යෝ පුළුවාතරම් හදලා කියනවා අත්මිට කාශිපණං හොඳ හැටි තියෙනවා නම් මම හිටගෙන දිව්‍ය ලෝකෙම වන්නම් කියලා හරියට ගියාම මෙන්න අප්පා ඕඩි සබ පහසුවක් ඕඩි දෙයක් ගන්න පුළුවන් පිටියල්ලෙන් කියක් හරි පඩුල්ලන්න තියෙනවා. ඔය එක එක්කත් මැරිලා තියෙනද ඇති කියලා. එක එක්කත් මැරිලා තියෙනවද මේ ලෝකෙව ඇති කියලා. ඒ විනුවට ධ්‍යාන භාවනා කරන්න ගියාම ওই ටික අමතක කරන්න වෙච්චාම ওই ටික දාන්න ගියාම අර තුවාලයක් පෙල්ලා හම්බ කරන හිඟන්න තුවාලේ සනිපෙච්චාම කොච්චර කනගාටු වෙනවද? හිඟවන හම්බෙන්නේ නැහැ ඊට පස්සේ ඒ කාම සැපය හුඟන්නගේ තුවාලේ වගේ කියලා කියන්නේ. ඒකේ මැස්සෝ වහන්න වහන්න උට ගාන හම්බ වෙනවා වැඩි. ඉතින් හොඳ හිතවත් දොස්තර මහත්තයෙක් කිව්වොත් එමු විස බීජ එනක සනීප කළ තුවාලේ සනීප කරන්න ගත්තොත් අරුගේ බිස්නස් එක ඉවරයි. ඉජු කැමති අර තුවාලේ තියාගෙන ඉන්න තමයි. ඒකට අඬා වැටිලා අනේ බලන්න මේ වහන්න අනේ මැස්ස වහනවා අනේ හොදි ගන්නවා අනේ සරව ගන්නවා ගඳයි අනේ මට කීයක් කර දෙන්න කියම කවුරුත් පර්ස් එකක් දාලා කීයක් කර දෙන්න. අපේ කාම ලෝකයේත් ඔය හොදි ගලන තුවාලයක් තියෙන හිඟන්නගේ තුවාලේ වගේ. ඉතින් ඕකටම හුලංගකා ඉන්නවා. මිසක මැස්සෙක්වත් එලවන්නේ නැහැ. එලෙව්වොත් බිස්නස් නැහැ. ඒනේ බිස්නස් නැති ලෝකේ දරුවත් යන කෙනා උඹට කැමති නම් තුවාලේ තියන්නට බෑ. ඒක අයිතිවාසිකමක් තියෙනවා. හැබැයි ඒක සනීප කෙරුවාට වෙන වැඩක් කරත හැකි ඊටත් වැඩි ආරූප ලෝකයට යන්න පුළුවන් කියලා බොහොම ලස්සනට අර යම් වෙලාවක යම් කිසි කෙනෙක් රූප ලෝකයේ ලොක්කයි කියලා හිතාන එක රජ වෙන්න කල්පනා කරුවොත් ඒකේ ඌ ලොක්ක නෙමෙයි මැක්කෙක් වෙලා ඒකෙම ඉන්නවා. උට කවදාකවත් ධ්‍යාන භාවනා කරන්න වෙලාවක් නැහැ. වෙලාව නැතිකම පෙන්වන්නට උදේ ඉඳලා හැන්ද වෙනකම් කතා කරනවා. අනේ මට වෙලාවක් නැහැ. මට අර යුතුයකම් තියෙනවනේ මේ යුතුයකම් තියෙනවනේ. මරණය එනකොට මොකද වෙන්නේ? යුතුයකම් තියෙනවා කියලා එක තාප්පලයක් අපමා කරන්න පුළුවන්. අනික මනාපෙන් දෙන්නේ මරණයට. නෑ. නමුත් මේ වගේ වැඩකට යන්නේ මනාපෙන්නේ. බුද්ධ ආධුතුන්ස කියලා තියෙන නමුත් අපේ හිත කොහොමද කරුණු දක්වන්නේ කියලා බලන්න. ඒකල ගිහිල්ලත් එහෙම ධානය ඔක්කොටම හම්බ වෙන්නේ නෑනේ. හම්බ වුණත් අරූප ධ්‍යාන ගැන කල්පනා කරන්න හම්බෙන ඉතාම කලාතුරකින් කෙනෙකුට ඒ නිසා රූප ධ්‍යාන ගිය කෙනෙකුට කියනවා අනේ මෙච්චර කාල සංසාරේ මේ ජීවිතේ මොන කක්කාවක් දත ගෑවි. මේ වට කරගෙන ඉන්න හරියක් යමපල්ලෝ. ආය අපායට යන්න ඕනේ මෙහෙදිම එක එකක් දෙන්නේ භාවනාව. එකෙක්වත් දෙන්නේ නැහැ පිට දෙයක් කරන්න. මාන් ගැනම හොයපල්ලා, අපි ගැනම හොයපල්ලා, උඹත් ඒ කක්කාවට වැටියන් කියලා එකම කක්කාවේ තියෙන කට්ටියක් තමයි අපි ඇසුරු කරන්නේ. කවදාකවත් විවේකයක් ගැන කතා කරන කෙනෙක් දැක්කොත් පේන්නේ කාලකන්නිකක් කියලා. මුස්පීන්තුවක්, සමාජික වෙන්වීමක්, කුණුවීමක්, පාළුවක් කියලා. ඉතින් ඒ උතියෙද්දි රූප ධානයක් ලැබුව කෙනෙකුට පේනවා. ඔය කොච්චර 199.99ක් ලෝකයා පිස්සු කෙලියත් බුදුහාමුදුරුවෝ දෙපච කරන්න බෑ. කද්දාකවත් බෑ. ආපු වෙලාවට තේරෙයි අපි මුලේ වැඩි දවසකට මේකට එනවා ආවට පස්සේ තියෙනවා බුදුහාමර කියපු දේ උන්වහන්සේ ඔය පත්‍රච්චු ගාලා බෙදන්න යන්නෙත් නෑ රේඩියෝ එකේ බණ කියන්න යන්නෙත් නෑ ටෙලිවිෂන් එකේ බණ කියන්න යන්නෙත් නෑ කියපු දේ කිව්වා තේරෙන්න මුලේ පෑදෙන්න මුලේ පෑදුනට පස්සේ තියෙනවා උතුර සීතන කොයි වෙලාවෙයි අපිට දකින්න ඕන නැතිකමයි තියෙන අපි උතුර සීතන බලන්න යන්නේ වෙසක් තොරණ වල වෙසක් තොරණ වල උතුර සීතන ඒ අර මුදලාලිගේ පර්ස් එකේ බබලා නේකේ උතුර සීතන වල ගන්න විවේක වෙන්න ඕන ඒකලත් අරූප ධානය වලට ගියාට පස්සේ තේරෙනවා මිච්ඡර මේ ගුරුත්වාකර්ෂණ නැති ලෝකෙක යන්න පුළුවන්කම තියෙයි අපි මේ ගුරුත්වාකර්ෂණ තියෙන ලෝකේ කාර් පදින්න උත්සාහ කරනවා. ගුරුත්වාකර්ෂණ තියෙන ලෝකෙත් ප්ලේන් එක යනකොට කාර් වල තියෙන නීති බලපන්නේ නැහැ. 33000 කුඩින් යන්නේ. අජටවකාශය යනකොට යනකොට පෙට්‍රල් ඕනෙත් නැහැ. ඒ තියේදී අපි මේකට මේ කාට් ලයිසන් එකක්වත් ගන්න බැරුව දඟන ලෝකයක් පෙන්වලා දුන්නාට පස්සේ කියනවා ඔබ යම් වෙලාවක කාම ලෝකේ ගැන කල්පනා කරලා තුමට අනිත් ලෝක දෙකම අභව්‍ය මෝග තුච්ඡ දෙයක් වශයෙන් පේනවා. නැත්නම් රූප ලෝකෙට ගියොත් කාම ලෝකේ තුච්ඡ අභව්‍ය දෙයක් විදිහට පේනවා. අරූප ලෝකෙත් එහෙමයි. අරූප ලෝකෙට ගියොත් කාම ලෝකයක් රූප ලෝකයක් තුච්ඡ අභව්‍ය දෙයක් විදිහට පේනවා. ගිය තැන අල්ලනවා తත්‍ර తත්‍රා විනන්දනි. මොකද්ද අහුනේ? ඒක බදාගෙන කෑ ගහන්න ගන්නවා. බුදුජානක මේ තුනම අල්ලා ගන්න නැතුව තුනම ගැන විතර කරලා තුනම අතාරපු කෙනෙක්. එදිනා උන්වහන්සේට උන්වහන්සේ කැංගේ කොල්ල ගෑවට ඇල වෙන්නේ නැහැ. ඉතින් මේක කිව්වට පස්සේ මේක තවදුරටත් වෙනත් පැත්තකින් ඔප්නංවීම සඳහා සර්වඥාන්සේ ප්‍රශ්නයක් අහනවා. උඹෙන් ඇහුවොත් දැන් අපි ඔච්චර කතා කරේ කාම ලෝකේ රූප ලෝකේ සහ අරූප ලෝකේනේ කාලයට දාලා අතීත අනාගත ප්‍රත්‍යুৎපන්න කියලා ඇහුවොත් අතීතයක් තිබුණාද වර්තමානයක් තියෙන්නේද අනාගතයක් වන්නේද කියලා ඇහුවොත් පොට්ටපාද නැහැ චිත්තහත සාරිපුත්ත චිත්ත මොකක්ද එන උත්තරේ? ඒතර කියන අතීතෙත් තිබුණ ස්වාමීන්ත වර්තමානයේ තියෙන ස්වාමීන්ත අනාගතෙත් තියෙනවා. ඊට පස්සේ බුද්ධ ජානනාංශ කියන දැන් ඒක කොහොමද කරන්නේ? කොහොමද ඒක විස්තර කරන්නේ? මෙන්න මෙහෙමයි විස්තර කරන්නේ. යම් කිසි කෙනෙක් අතීතයේ ජීවත් වෙනවා නම් උට වර්තමානට කවදාකවත් සතිය ලබන්න බෑ. එහෙම දෙයක් බොරු. එහෙම දෙයක් කරන්න බෑ. අනාගතය ගැන හිතන්නත් බෑ අතීතය ගැන පශ්චාත්තාප වෙනවා අතීතයක් උඩ තිබුණාට ඌට වර්තමානයේ බොරු අනාගතේ බොරු යම් කිසි කෙනෙක් සතිය පිහිටවන්න ඕනේ වර්තමානයේ හිත තවන්න ඕනේ කියලා කිව්වොත් යාට අතීතයට යන්න බෑ ගිය ගමන් සතිය කරනවා අනාගතයට යන්න බෑ ගිය ගමන් සතිය කරනවා වර්තමානයේ විතරක් සතිය කරගෙන සතිමත් වෙලා අප්‍රමාද වෙලා ඔය සියලු ප්‍රශ්න අතහැරලා හැකිතාක් උත්සාහ කරන වර්තමාන ජීවිතේ මේ මනුස්සයා දන්නවා අතීතය කියලා කියන්නේ ගෙවිච්ච මරණයක් අනාගතය කියලා කියන්නේ වෙච්ච නැති දෙයක් ඒ දෙකම බොරු තියෙන වර්තමානයේ විතරයි කියලා. හොඳටම තරුණ <clears throat> දිනුවපතන තරුණේ කාර්යතරණයක් කර බැලුවොත් අට අතීතෙත් බොරු වර්තමානයේ කොහොමඩක්වත් කරන්න බෑ අනාගත හිණේක විතරයි ජීවත් වෙන්නේ. ඒ නිසා එතෙන්දී චිත්ත හත්තාරි පුත් කියනවා යම් වෙලාවක යම් කිසි කෙනෙක් අතීතයේම ජීවත් වෙන වයසට යන මිනිසුන්ට වෙන මොකුත් නැහැ නේ කරන්නේ. ඊට අතීතේ ජීවත් වෙනවා අනේ භාවනා කරන්නත් බෑ වර්තමානයේ හිට පිටන්නත් බෑ සතිය පිටවටත් බෑ සත්‍යමත් වෙන්නත් බෑ අප්‍රමාද වෙන්නත් බෑ දැන් ඉතින් මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසෙයි කියලා ඉතින් ඔය වෙච්ච දේවල් ගැන කල්පනා කරගෙන මුණුගුරාලන පච කෙල කෙල ඉන්නවා ඒ කෙනාට සතිය ගැන පිටවන්න කිව්වහම බෑ බෑ බෑ කියනවා එළුවා කබයිරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද මම දැන් මහලු වියේ කියලා වෙච්ච පුරුසාරං කියලා කියලා ඉන්නවා මිසක් එහෙම කෙනෙකුට භාවනාවක් වර්තමානයේ ඉඳ ගැනීමක් සතියක් පිළිබඳව කියන්නත් බෑ කියනකොටම කියන්නේ අනේ මට මේ පුළුවන් කාලේ පුළුවන් වුණා නම් පුළුවන් කාලේ ඉන්න කම්පියුටර් පෙන් කෙලියා කෙල්ලලා දැන් කියනවා දැන් බෑ කියලා. ඒකට අනාගතයක් ගැන ඇත්තෙම නෑ පුදුම බයක් තියෙනවා මරණය මැස්සේ ඒකාන්තයෙන් අපාය යන බව දන්නවා. අනාගතේ බීතිකාවක් අනිව කතා කරන්න යන්න එපා වෙච්ච දෙයක් කතා කරපළා වර්ණේ මැත්තේ කතා කරන්න කියලා අතීතෙම තමයි යෙපෙන්නේ. වර්තමාන ජීවත් වෙන්න හදන යෝගාවචර කිව්වොත් එimhe අතීතයත් මේ කණේ අල්ල විසුරු ගාපන් අපිට ඕන කරලා තියෙන වර්තමාන ජීවත් වෙන්න තියෙන්න ඇති යෝග ඇති වැඩේ මොකක්ද? අනාගත සීනගෙන වැඩක් නැහැ. වර්තමානයේ හොඳට ජීවත් වෙනවා අනාගතේ හැදේ. මේ මිනිස්සයා කතා කරනවත් කැමති නැහැ. සද්දයනවත් කැමති නැහැ. මොකුත් නැහැ. වර්තමානයේ හිත පවත්තන එකට අතීතය කියන්නේ මේ සර්වඥාන්සේගේ දේශනාවල හැටියට අතීතයේ ගිය මතකයක් විතරයි. අනාගතේ නාපු හීනයක් විතරයි. වර්තමානයේ විතරයි. නමුත් අපි හොලිවුඩ් නිලියක් ගන්න, චිත්‍රපට නළුවෙක් ගන්න, සින්දු කියන ජනප්‍රිය වෙන නළුවෙක් ගන්න යාර තියෙන අනාගතයක් විතරයි. අතීතයක් ඇත්තෙත් නෑ වර්තමානයේ බණ භාවනා කරන්න වෙලාවකුත් නෑ අනාගතයක් තියෙනවා කියන්නේ මගේ කීර්තිනාමය රැඳ ගැනීම සඳහා ඕනම දෙයක් මම පාවිච්චි කරනවා. පාවා දෙනවා. අතීතේ ජීවත් වෙනවා. ඒ නිසා යම් කිසෙක් අතීතේ ජීවත් වෙනවා නම් ඌට වර්තමානයක් නෑ අනාගතයක් නෑ. යම් කිසි කෙනෙක් වර්තමානයේ ජීවත් වෙනකොට අතීතයක් නෑ අනාගතයක් නෑ. යම් කිසි කෙනෙක් අනාගතේ ජීවත් වෙනවා නම් වර්තමානයක් නෑ අතීතයක් නෑ. ඉතින් මේක බලනකොට සමාජලාට අපිට රැගයක් පහළ වෙනවා භාවනා කරන කෙනෙකුට පවා අපි වර්තමානයේ හිත පවත්වද්දිත් අතීතෙට හිත යනවනේ. පේනවනේ අතීතයක් තිබුණා වගේ. අනාගතේටත් හිත යනවනේ. දැන් අපි මේ දවසේ ඉන්නේ අනිත් දවසේ මෙහෙම කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට වර්තමානයේ ජීවත් වෙද්දී කොහොමද සුද්ධ වශයෙන් කියන්නේ අතීතයක් නැහැ කියලා අනාගතයක් නැහැ කියලා. බුදුහාමර කියන නිසා වෙන්නත් පුළුවන්. මෙන්න මේ පිළිබඳව භාවනා කරන කෙනෙකුට මේ චිත්තාර්ථ සාරිපුත්තගේ මේ උත්තරෙන් ප්‍රශ්නිකුත් මත වෙන උත්තරකුත් මත වෙන. ඒ මොකද අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් අස්පනා පිට වර්තමානයේ ඉඳ පවත්වනයි කියලා ක්‍රම සක්මන් කරන මේ වම් පාය මේ දකුණු පාය කියලා හොඳට ඒ ඒ මොහොතේ හිත පවත්වනවා. නැත්තම් පරියන්කේ ඉන්නකොට මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි සද්දයක් වේදනාවක් නෙවෙයි කියලා ආස්වාසේ මෙතන පවතිනවා. ප්‍රස්වාසයට මාරු වෙච්ච ගමන් මේ ප්‍රස්වාසය ආස්වාසය නෙවෙයි කියලා හිත පවත්තද්දී ඒ පාරට හිත අපේ මන අපෙන් තොරව පයින් යතිදී ගිහිල්ලා ඔන්න මොනවද කල්පනා කරලා ගෙදර වෙච්ච දේ ගැන කල්පනා කරලා ආයෙත් එනවා වර්තමාන. එනතන හෙට ගෙදර යන්න තියෙනවා අර කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා අනාගතයට පයින්. ඉතින් එතකොට මේ පැනපු වෙලාවේ සතිය නැහැ. වර්තමානයේ නැහැ. අනාගත සැලසුම් ගැන හිත බොහෝම සැදී පැහැදී කටයුතු කරනවා. ඒකෝට මෙතන ඇත්තටම වර්තමානයේ දෙකන අතීතය අනාගතයයි රස විඳීමක් කරනවද? එහෙම නැත්නම් වර්තමානයේ හිත ඇත්තෙම නැද්ද? නැත්නම් අතීතය කරකට හිත ඇත්තම නැද්ද කියන ප්‍රශ්නේ ඕනම ආධුනික භාවනා කරේකට යොකට ඉදිරිපත් වෙනවා. ඉතින් ඒක සඳහා බුදුජානනාංශගේ මූලධර්ම මේ උත්තරේ තමයි ප්‍රත්‍යක්ෂ හිත ප්‍රත්‍යක්ෂ අධ්‍යක්ීම වශයෙන් වර්තමානයේ ඉඳද්දී චින්තාමේ හිත අතීතය අනාගතය ගැට ගන්න. අනිසජාන පයින් අපිට ප්‍රශ්නයක් වෙනවා එතකොට දැන් අඩා විචිත්‍රයි වඩා සිත් කරනාසුළු සජීවී අත්දැකීමක් එන්නේ චින්තාමය වෙන දෙයෙන්ද ප්‍රත්‍යක්ෂයෙන්ගෙන හිත වර්තමානයේ පවත්තන සතියෙන්ද එහෙම නැත්නම් අප්‍රමාදයෙන්ද කියලා. ඉතින් ඒ දෙකේ තියෙන පුංචි අසාධාරණකමක් යෝගාවචර සත්‍යමත් වශයෙන් දැනගන්න ප්‍රත්‍යක්ෂ කරන්නා වූ වර්තමාන අත්දැකීම නීරසයි ඒකාකාරී කම්මැලි කරන සුළුයි නිදිමත කරන සුළුයි ඒකේ ඉඳකට ලැබෙන චින්තාමය අධ්‍යක්ීම හරිම විචිත්‍රයි, හරිම සිද්ධි බහුලයි, හරිම සජීවී, හිත කුප්පණ සුළුයි, අවසන සුළුයි, රාග දන්වන සුළුයි. මේ දෙක වෙන් කරගන්න බැරි කෙනා කොහොමඩක්වත් චින්තාමය ලෝකයයි, භාවනාමය ලෝකයයි, ප්‍රත්‍යක්ෂ ලෝකයයි දෙක අතර අනාගත පටලවාගත්ත ජීවිතයක් ගත කරනවා. කමඨාන් සුද්ධු වෙන්නේ නැත්තම් හැමදාම ඔන්න පටලවිලි තියෙනවා. යාට දන්නේ නැහැ වෙච්ච දේ මොකද්ද කරන දේ මොකද්ද කියලා. යාට දන්නේ නැහැ අහපු දේ මොකද්ද, ඇහෙන දේ මොකද්ද කියලා. යාට දන්නේ නැහැ බලන දේ මොකද්ද, පේන දේ මොකද්ද කියලා. මේ සජීවී අජීවී ભેදය, සකර්මක කර්මක ભેදය දන්නේ නැති මිනිස්සයාට භාවනා කරගෙන ඉන්නකොට හිතුවද හිතුණද කියන එක කොච්චර හිතක් ප්‍රශ්න කරත් යාට තේරෙන්නේ නැහැ. හැබැයි ඒකට දොස් කියන්න බෑ. මොකද මේ ඉබේ හිතන දේත් පේන්නේ හිතන දේටත් වඩා සජීවීව. හිතර දේවලට වඩා බලාපොරොත්තු මේ සම්පූර්ණ කරන සුළු විදිහට. ඉතින් යාට අන්තිමට මනෝමය ලෝකයයි ප්‍රත්‍යක්ෂ ලෝකයයි මොන විදිහවත් වෙන් කරන්න බෑ. ඕනෝක ලෙඩක් බාටපත් වෙනකොට තමයි ක්ෂීසොපෙනෙක් කියන පිස්සු හැදෙන්නේ. එයා දන්නේ මේ හිතපු දෙයද ඇත්තද කියලා. දෙකම එක වගේ පේන්නේ. හීනයක්ද ඇත්තද කියලා හොයන්න බෑ. ওই දෙක අතරමැදට යන ලෝකේ බයිපෝලර් ඩිසීස් එකට එනවා. එයා වර්තමානයේ ඉන්නවයි කියලා කටයුතු කරන ගමන් අතීතේ ජීවත් වෙන්නේ දැන් මේ කොයි එකද ප්‍රත්‍යක්ෂේ තේරෙන්නේ විමර්ශන කිව්වොත් උඹට දැන් පිස්සුවක් ඇල්ලලා තියෙන්නේ උඹට දැන් හුනියමක් කරලා තියෙන්නේ උඹට දැන් සාපයක් ඇල්ලලා කියලා අන්නේ යාර මාසේ හැම කෝවිලක් පස්සේම යනවා හැම දෙයියම අදහන එහි මේ භාවනා කරනකොට කතා කරනවා එනවා මේ භාවනා කරනකොට මේ කතරගම දෙවියෝ ඇවිල්ලා යනවා මේ පේනවා මේ ගඳ වදිනවා ඉතින් විමර්ශන කියනවා ඇත්තම තමයි මේ චින්තා මේ මොකද්ද ප්‍රත්‍යක්ෂ මොකද්ද කියලා දන්නේ නැත්නම් කපුවට ගානක් දීලා කියනවා අනේ මේක කේලි කිලි ලෙල්ල ඇරලා දෙන්න ලෙල්ල ඇරලා මදේ කන්න ඕනේ මම කනකොට කන්නේ ලෙල්ලත් එක්ක මම මේ චින්තාමේ ප්‍රත්‍යක්ෂය දෙක පටලවාගෙන තියෙන කියලා කපුවන්ට දෙනවා හාමුදුරුන්ට දෙනවා ගුරුවරුන්ට දෙනවා හැම කෙනාම අපේක්ෂා කරනවා මට මේ ප්‍රත්‍යක්ෂය මොකද්ද චින්තාමේ මොකද්ද වෙන් කරලා දෙන්න බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා කිසිම කෙනෙකුට ඒක උඹ වෙනුවෙන් කරලා දෙන්න බෑ උඹම තේරුම් ගනින් උඹ දැනට ජීවිතය කියලා ගත කරන්නේ මවාගත්ත ලෝකෙක උඹ කරන්න හදන්නේ ප්‍රත්‍යක්ෂයේ පුළුවන් තරම් අයින් කරලා හදනවා එහෙම මුළු ලෝකයක් පිස්සු කෙලපු උඹ පුච්චු පුළු ලෝකයක් විකට ඇඳුම් තරඟ කරපු උඹ මුළු ලෝකයක් විහිළු කරපු උඹට දැන් උඹේම විහිළුව කා ගන්න බැරුව ජීවත් වෙලා තියෙනවා. බුදුහාමුදුර කණ්ණාඩියක් මොන්රල්ලා කියනවා මිනිස්සෙක් වෙයා. ඔය අංග උස්සන්න යන්න එපා. පුළුවන් කාරකම් පඬිතුකම් පැත්තක තියපන්. මිනිස්සෙක් වෙලා අපි මිනිස්සෙක් ඉදිරියට ගියාම අපි මොන තරම් රඟපානවද කියලා බලපන්. උඹට පුළුවන් ද රඟපාන්න උඹ රැවටෙන්නේ නැතුව. කවදාවත් තව කවුරු හරි රවට්ට නම් ඔබ රැවටිලා ඉන්නවා. ඒ නිසා අපිට මේ සත්‍ය මොකද්ද? රැවටිල්ල මොකද්ද කියලා කියන්න බැරි එක පෙනෙන්නේ හුස්ම ගන්නවද හුස්ම ගැනෙනවද කියන එක සමහරවිට වෙන් කරන්න බෑ. ආනාපාන සති භාවනා කරන්න ගියාම නයි පිඹිනවා වගේ හෝ සෝස් ගාලා අදින්න පටන් ගන්නවා. භාවනා කරන්න කියලා ෂෝක් එකට භාවනාව යනවා. භාවනා කරන්න ගිහිල්ලා පටන් ගත්තට පස්සේ මොනවදෝ ව්‍යාපාරයක් නියුමැටික් මැෂින් එකක් වැඩ කරනවා වගේ බස බස ගාලා හුස්ම ගන්න පටන් ගන්නවා ටික වෙලාවක ඉෂිකක් වෙනවා. හක්මන් කරන්න ගියාම දඬු කඳේ ගැහුවා වගේ රූකඩ ඇඳුම් තරංගයකට වගේ බොරු කකුල් කාර්යයක් වගේ මොනවද කොකන් ගන්න. මේ අනික් වෙලාවට ෂෝක් එකකට සක්ම යවිදිනවා. හක්මනකට ගිය ගම මොකද්ද වෙන්න පටන් ගන්න. ඒ මනුස්සයා දැන් දන්නේ මේ ලක්මන් කරනවා කියලා රඟපානවද? ප්‍රත්‍යක්ෂයේදී. ඕකටමත් විනාඩි 30ක් 40කට වැඩි යනවා. සක්මනකට ගොඩ වෙලා ස්වභාවික මට්ටමට සක්මන්ට යන්න අරින්න අර අඳින එක අයින් කරලා ස්වභාවික වෙන්න කොච්චර වෙලා යයිද? භාවනා කරලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ මම මේ ඉන්නේ. මහා මොනවාක්වත් දෙයක් මේ গুপ্ত දෙයක් නෑ. මම දැන් මෙතන ඉන්නවා. ඕක තමයි නිවන් දකින්නයි කියන්නේ. ඕක කරන්න බෑ. බැරි නිසා ආනාපානියක් දෙන. ඉතින් ආනාපානිය උදව්වට ගන්නවා වෙනකොට දැන් ආනාපානිය කරන්න පටන් ගන්නවා. ඉතින් කියනවා පිටිපස්සේ කොන්දේ තාරා තාරුකා මසල් එක රිදෙනවා. ඉෂේකක්කමක් කියනවා මොකද භාවනා කරලා. භවනා කරලා පිස්සු අදාගන්න. ඒ මොකද මේ කරන දේත් කරන දේත් අතර වෙනස දන්නේ නැහැ. ඒ නිසා සර්වචනසේ සඳහන් කර දුන්නට රූපත් බලන ගමන් බලනවා පේනවා දෙක ප්‍රශ්නේ આવොත් භාවනා කරන්න වෙන්නේ. අහනවා ඇහෙනවා දෙක ප්‍රශ්න આવොත් භාවනා කරන්න වෙන්නේ. ගඳ බලනවා රස බලනවා දෙක આવොත් භාවනා කරන්න වෙන්නේ. රස බලනවා රස දැනෙනවා කියන එක කිරොත් කරන්න බෑ. පහස ලබනවා පහස ලැබෙනවා කියන එක කරන්න බෑ. නිසා ඇස් දෙක වහගන්න. ඒක අනුසුත වෙන්න දෙන්න එපා. සද්ද අහන්න යන්න එපා. ඒ ඒ ඒ ගණ දිනුවත් මන්දියතරත් වහපන්. නායෙන් එන ගඳ සුවඳ බලන්නත් පෙළඹෙන්න එපා. වුණොත් වැරද්දක් විදිහට බාරගනි. ඔබ ඵලයක් පුළුවන් තරම් නොවෙන තැන. රස බලන්න යන්නත් එපා, කතා කරන්න යන්නත් එපා. ඉඳගෙන ඉන්න ඉරියව වෙනස් කරන්න යන්නත් එපා. හිතාමතා දැන් ඒව ඔක්කොම විචල්්‍ය සාධක සාහිත කරගෙන දැන් ඇතුලේ ලබ්බේ තොইলে දිහා බලන්න හිටපන්. රූප නොබැලුවට, ශබ්ද නැහැරුවට, ගන්ධ නොබැලුවට, රස නොබැලුවට, පාස ගැන නොලඟුණාට භවයේ ජීවත් වීමේ පැවැත්මෙන් අබමල් රේනෝකත් වෙනසක් වෙන්නේ බාහිරින් කිසිම සංඥාවක් නැති වුණාට වැඩපිළිවෙලේ කිසිම වෙනසක් නැතුව සිද්ධ වෙනවා මේක බය උපදවන සුළුයි. අපි මේ මේ මැෂින් එක රන් දුවාගෙන තෙල් ගාගෙන වතුර දාගෙන අපි කරන කෙරුමලා කියලා හිතන දුවනවා. උඹ තෙල් නැතුව නතර කරපුවා වතුර නැතුව නතර කරපුවා මැෂින් එක දුවන. එද මේ කාගේ න්‍යාය පත්‍රයද මේ දුවන. කවදාකවත් මේ මමයා කියාගන්න එක නගේ සුබ සිද්ධියට නෙවෙයි. ඒක තියෙන්නේ මේ જાතිය බෝ කරන්න විතරයි. අපේ මැෂින් එක වැඩ කරන්නේ වර්ගය බෝ කරන්න. වෙන මොකක්වත් දෙකක් තියෙනවා නම් තියෙන්නේ අරසාව. ওই දෙකම මුර්ගයි. ওই දෙකම ඔය කියන්නේ උරගයි කියලා. කුරගේ ජීවත් වෙන්නේ જાති භෝ කරනවා අහුවෙච්ච එක පණ පිටින් කනවා. මනුස්සයා තුල තියෙන්නේ තොච්චරයි. ඕක දකිනකොට අපි මේ මකරයෝ දැක්කා නාගයෝ දැක්කා කියලා කිව්වට ඇතුලේ ඉන්න නාගයම තමයි පේන්නේ. ඇතුලේ ඉන්න මකරයම තමයි පේන්නේ. උණ්ඩ කියන්නේ গুপ্ত සත්තු කියලා. මකර තුරන් දැකලා තියෙනවා මම දැන් පන්සල් වලට යනකොට මකරයාට තියෙන හොඬ වැලක් තියෙන අලි හොඬ වැලකුයි කිඹුලෙක්ගේ කටකුයි සිංහයේගේ අත් දෙකකුයි මොකෙක්ගේද වලිගෙකුයි. ඒක තමයි අරස කරන්නේ. පංචල අරස කරන්නේ මකර තොරණින් එක. ඉතින් ඒකෙක් ඉන්න හැම එක අතුලම. ඒක නැති කරන්න මේ ටයි කෝඩ් ගහගෙන පොයින්ටර් සපත්තු දාගෙන පුම්බගෙන ඇවිදින්න හදන්නේ අර ඉන්න මකරය එළියට එනවා. මේ මකරය එළියට එනවා බීබු ගහන. ඔය මකරය එළියට එනවා නිින්ද ගිය ගහන. මකරය එළිය ගන එළියට එනවා හති නැති වෙච්ච ගහන. ඉතින් ඊට පස්සේ සෙරග ඉස්සරහා ඉන්න බෑ. ඒ තරම්ම අජුවක් මේක ඇතුලේ තියෙන. ඒ අජුව මරණ මොහොතේදී දැක්කොත් මොනව හිතෙයිද? ඉන්නකම් වසංගාගෙන ඉන්නවා සෙන් ගාගෙන පවුඩර් ගාගෙන ජෑක් එකට කොණ්ඩේ පීරන ඇමරිකන් ස්ටයිල් දාගෙන මවාගෙන ඉන්න මරණ මොහොතේදී ඔය කටේ තියෙන හරි වන්දන රෙද්ද පල්ලෙන් බහිනවෝ. එකක්වත් හිටින්නේ පුරා පල්ලෙන් බැතරපැති ඕන්න පේනවා ඕන්න ප්‍රකෘතිය. එතකොට ඊගා වාත්වෙට මොනවද තෝරයිද? කොච්චර නිචල මනසක් තියේදී වෙලාවේ. මොන අවුලකටපත් වෙයිද? සීපත් වෙයිද බුද්ධ ධම්ම සංඝ තුන? කොයි අතට යයිද කියන්නේ බෑ. කොයි අතට යයිද කියන්නේ බෑ. මරණ මෙහෙතක පැත්තක තියෙන මේ භාවනා කරනකොට පවා ප්‍රകൃතිය දැක්කොත් යකෙක් දැක්කා වගේ. භූතෙක් දැක්කා වගේ. මේක කිසිම දෙයක් පාලනය කරගන්න බෑ. ඒක නිසා මේකදී සර්වඥයන් සඳහන් කරනවා ඒ දේ මැරෙන්න ඉසලා උත්සාහ නොකරන එකා මිනිස්සෙක් කියන්නේ. වෙන නමක් කියතයි. ජවිච්ච මනුස්සකම තියේදී තිරසනෙක් එහෙම නැත්නම් කබරේක් එහෙම නැත්නම් උරගෙක් කරන්න ඕන වැඩ ටික ඔලුවටත් උඩින් කරනවා. කළේ මේ මනුස්සකම කරගන්න වෙලාව නැහැ. අපිට මේ පැය 24ක් තියෙන කාලේ 25කට කරලා පොඩ්ඩක් දෙන්න බැලද එක පැයක් භාවනා කරන්න. අපිට පැය 24 පොඩ්ඩක් වැඩි කරලා දෙන්න. නම් මායාව. නැත්නම් කාලේ එහෙම කිසි කෙනෙකුට වෙනස් කරලා සලකන්නේ නැහැ. අපි සත්‍ය දකින්න ඒ තරම් බය නිසා අපි নানা ආකාර නිදාස කරනු හදාගෙන තියෙනවා. දැන් මේ වගේ පිටිස් නම් කොහොම හරි අඩු ගානේ වරුවක් හරි දෙකක් හරි දවසක් හරි දෙකක් හරි වෙන් කරගත්තානේ. වෙන් කරගත්තත් හිත වර්තමානයේ ගිහිල්ලා ඇත් එක වහගෙන සද්ද නැතුව ගඳක් රසක් පහසක් නැතුව මේ හිතේ පැවැත්ම සඳහා තියෙන මේ මයිනම ආධිනික ආශ්වාස ප්‍රශ්වාසයේ එහෙම නැත්නම් මේ ප්‍රාණයාමීදියා බලනින්න ගියාම ඒක පුදුම නීරසයි. පුදුම ඒකාකාරී ඊට වැඩිය අපිට තෘෂ්ණාව අවශ්‍යයි. ඊට වැඩිය අපිට ලෝභේ තියෙන දේවල් අවශ්‍යයි. විචිත්‍ර දේවල් අවශ්‍යයි. ඉතින් අපි ලෝභේ පැත්තට ඇදිලා කියනවා අනේ කොහොමද සංසාරේ නැත කරන්නේ කියලා. බුදුහාමුදුරු කියනවා සංසාරේ එන්නේ ලෝභෙට පෝර දානකම්, ලෝභෙට මේ ආහාර දෙනකම්. ඒ නිසා ආහාර දෙන වෙන කෙනෙක් නෑ ඔබමයි දෙන්නේ. දුන්නොත් වෙන්නේ සංසාරේ. ඉතින් ඒක දිගටම ආතතිය. අසහනයි. දැවිලි තැවිලි. ඒකට සාපේක්ෂව වර්තමාන හිත පවත්වන එක බැරි නැතුව ඇති. නමුත් හිත ඒක අගේ කරන්නේ නැහැ. ඒක හරි පාළුයි. ඒක හරි නීතසයි. ඒක නිසා ඒකට යන්න නම් මේ චිත්තත් සාරිපුත්‍ර මේ මිනිසයා කියන කතාව හැටියට බුදුරණාන්සේ අනුමත කරනට කාම ගුණ සහ කාම ලෝකේ අතාරින්න නැතුව වර්තමානයේට රූප ලෝකෙට යන්න බෑ. ඒකට ඒ නිසා රූප ලෝකේ දැඩිසේ සංඥා කරගන්න වෙනවා. ආස්වාසේ ඉන්නකොටම ආස්වාසය කියලා මෙනෙහි කරන්න වෙනවා. ප්‍රස්වාසයේ ඉන්නකොටම ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන්න වෙනවා. බලන් දෙනවා ඊට පස්සේ මේ ආස්වාසෙන් ප්‍රස්වාසයට චක්‍ර කීයක්, හුස්ම රැලි කීයක්, විනාඩි කීයක්, තප්පර කීයක් පවත්වන්න පුළුවන් කියලා. ඒ පවත්තන වෙලාවේ නිකමට හරි කාම ලෝකයේ අදහසක් ආවොත් ඒ වෙලාවේදී වර්තමානයේ හිත නැහැ. වර්තමානයේ හිත ගැලීලා, ගිලීලා. ඉතින් ඒක හිතලා නෙමෙයි සිද්ධ වෙන්නේ සිද්ධ වෙන දේ. ඒක නතු කාටවත් කියන්න බෑ. ඒ තියෙද්දි තමයි තේරෙනවා නම් අනේ මම මේ ප්‍රයත්න කරන නිසා දවසින් දවස මේ වර්තමානයේ හිත පවතින ගතිය පොඩ්ඩක් හරි වැඩි වෙනවායි කියලා. ලේස මාත්‍රයක් වැඩි වෙනවා. අබ්බ පියල්ලක් තරම් වැඩි වෙනවා. අබ්බ මල් රේණුවක් තරම් වැඩි වෙනවා ඔච්චරයි බුද්ධ ශාසනය කියන්නේ. ඔකටයි කියන්නේ බුදුන් කියලා. ඔකට කියන්නේ ධර්මයේ කියලා. ඔකට සංඝයා කියලා. ඒකෙදි හෙට්ටු කරන්න යන්න එපා. මට මේක ඕන විදිහට ඉක්මනට වැඩි කරන්න පුළුවන් කියලා. එහෙම නෙවෙයි. අඩු ගානේ වැඩි කිරීම නෙවෙයි. தත්ත්වේ පවත්තන එකක් තමයි දෙයක්. ලুকু වගකීම. ඉතින් අපි මේ වගේ නිවාසිකින්ලා කරන්නේ මේකට පුළුවන් හැකියාව පෙන්ලා දීලා අපේ තියෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සකස් කරගන්නවා. ඒක වර්තමානයේ හිත පවත්තන වෙලාව වැඩි වෙන විදිහට. එච්චරයි බුදුහාමුදුරුවෝ දකින්නේ Taman කෙරේ තියෙන අනුකම්පාව කියලා. තමන තමන් අනුකම්පයි නම් මරණ මොහොත වෙනුවෙන් ලෑස්ති වීමක් වශයෙන් එකතු වෙන්නේ ඔච්චරයි. අනික් සේරම පැන්සලෙන් ලියලා ඉරේසරකින් මැකුවා වගේ මැකෙනවා. මේක විතරක් පර්මනන්ට් පේන්ට් එකකින් ඇඳා වගේ ගලක කෙටු වගේ ඉතුරු වෙනවා. ඒක බොහොම අමාරුයි. ඒ අමාරු බව තමයි තේරෙන්නේ උපයන්න නෙමෙයි. උපයපදී අරසා කරලා. ඒ උපයන දෙයට සත්‍ය කියනවා. උපෙන් දෙය අරසා කිරීමට සතිපට්ඨානයි කියලා කියනවා. සතිය ස්ථාපිත කිරීම ස්ථානගත කිරීම තහවුරු කර ගැනීම. ඒක ලීසි නෑ. මොකද අපි මෙතෙක් කල් කෙරුවේම අනුන්ගේ සතියටත් හිංසා කරමින්, වේලු කරමින්, සතිය කඩමින්, කාමයේ අවශ්‍යමින්, කාමයේම නැත්නම් ලොකු සංසින්න කාලේ කිව්වේ කේමන සංසේ අපි කාමරාජිනේගේ කාමරාජධානියේ කාම බැලයන් විදියට උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමයට කැඹරුවා. නිසා මේ කවදාකවත් සත්‍යමත් කරන්න කෙනෙකුට උදව් උපකාරවත් කරලා නැහැ. ඉතින් ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න බෑ අපේ පැත්තට උදව්වක් ලැබෙයි කියලා. නමුත් බුදුරජාණන්සේ කියන ප්‍රතිපදාවෙන් කරගෙන යනකොට මේ සතිය වර්තමානයේ මම දැන් මෙතන ඉන්නවා කියන එක අවබෝධ කරගත්තට පස්සේ එයාට පුළුවන් වෙයි මේක සක්විති රජ කෙනෙකුගේ ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩලක් වාගේ ජීවිතේ කරගත්ත ලොකුම පින්කම කියලා සලකලා වැඩ කළොත් මේ උපයපු දේ පොඩ්ඩක් ටිකට පාත්තයි. ඒක සතිපට්ඨානය කියනවා. ඒක ගියාට පස්සේ වෙන්නේ මොකක්ද අර ආස්වාස ප්‍රස්වාස කියලා පිටුපු සංඥාව තියෙනවනේ. ආස්වාසේ ලාජංග ප්‍රස්වාසේ නෙවෙයි ආස්වාසේ මයි කියලා සංඥාවක් තියෙනවනේ. හඳුනා ගැනීම. හඳුනා ගැනීම තමයි ලකුණ. ඒක ප්‍රස්වාසයට ගිය ගමන් කොච්චර වේගෙන් ගියත් මේක ආස්වාසේ නෙවෙයි මේක ප්‍රස්වාසේ මයි කියලා දැනගන්න පුළුවන් සංඥාවක්. උන්නෝ සංඥාව දැක්ක දැක්ක දැන දැන ගෙවෙන්න පටන් ගන්නවා. යෝගාවචරය හේතුත් ඒක භාවනා කැඩිල්ලක් කියලා එහෙනම් ඉතින් ගොඩ එන්න බෑ. කාම සංඥාව අයින් කළා රූප සංඥාව ගත්තට පස්සේ රූප සංඥාවට ලං වෙන්න වෙන්න සමීප වෙන්න වෙන්න ඒක බොඳ වෙන්න පටන් ගන්නවා. ඒක ලියාය ධර්මයක්. අන්නේ බොඳ වෙනකොට යා ගිහිල්ලා අරූපෙට වැටෙනවා. රූපේ ගිහිල්ලා රූප සංඥා වෙයිලා රූප සංඥා බොඳ වෙලා බොඳ වෙලා අරූපෙට ගියාට පස්සේ මම ඉන්නව නෑ දන්නෙත් නෑ ආස්වාද ප්‍රසවාස වෙනසක් දන්නෙත් නෑ මැරෙලා නැති බව ඒත් දන්නවා නිින්ද ගිල නැති බව ඒත් දන්නවා අසත්‍යමත් නැති බව ඒත් දන්නවා හැබැයි ඒ தත්ත්වය කාටවත් කියන්න බෑ. මොකද්ද කියලා කියා ගන්න බෑ. හැබැයි 100%ක් අත්දකින්න පුළුවන්. ඒ වෙලාවේදී කියන්න ගන්න උත්සාහය තමයි කාම ලෝකෙට මේක සම්බන්ධ කරන්න හිතනකොටම මේ ලැබිච්ච එකලස කල්යනවා. අනේ වල දිවිඥානපණෙන් නැතුණා කියලා රූප ලෝකෙට සම්බන්ධ කරන හදනකොටම මේ එකලස කල්යනවා. ඒ නිසා දැනගන්න ඕනේ මේ කාම සංඥාව තියෙනකොට රූප සංඥාව රූප සංඥාවට ඉන්න බෑ. රූප සංඥාව තියෙනකොට කාම සංඥාට අරූප සංඥාට ඉන්න බෑ. අරූප සංඥාව තියෙනකොට කාම සංඥාට රූප සංඥාට ඉන්න බෑ. මේ එකම දේ ඒකට පුත්‍ර ඥානසේ බොහොම ලස්සන හිත ගන්නාසුළු උපමාවක් දෙනවා. දිනකින් දොයාගත්ත කිරි ටික ගත්ත ගමන් ඒකට දදි කියලා කියනවා. කිරි කියලා කියනවා. ඒකට මොහොන් දැම්මට ඒක නිවෙනකන් මොහොන් අල්ලන්නේ නෑ. නිවුණට පස්සේ මොහොන් දැම්මට පස්සේ ඒකට දී කිරි කියනවා. ඒකට ඒකට කිරි කියන්නේ නෑ. දීකිරි වලින් මෝරු අයින් කරලා ඒක නැත්නම් කිරි වලින් යෙදේ අයින් කරලා වෙඬරු බාටපත් කරාට පස්සේ ඒක දීකිරි කියන්නේත් නැහැ කිරි කියන්නේත් නැහැ ඒ නිසා තදිමා සප්පි සප්පි මනවනිත නවනිත සප්පි මණ්ඩෝ කියලා එකම දෙයක් එකින් එකට පරිණාමය යනකොට දීකිරි කියපු වෙලාවට දීකිරි කියන මිසක්ක කිරි වුණාට පස්සේ මේ කිරි වුණාට පස්සේ කැටි ගන්නකොට පස්සේ කිරි කියන්නේ කැටි ගැහිච්ච එකේ වෙඬරු ඇදුවට පස්සේ ඒක කිරි කියන්නේත් නැහැ දී කිරි කියන්නේත් නැහැ සප්පි මණ්ඩේ හැදුනාට පස්සේ එකක්වත් කියන්නේ මේ ලෝකය මේ හතරම එකට දාගෙන හතරම එකට පටලවා ගත්තට පස්සේ sannivedane සම්පූර්ණයම පැටලිච්ච ලෝකයක් තියෙනවා. ඉතින් කොහෙද සංඥා නිරෝධයක් ගැන කතා කරන්නේ? ඉතින් කොහෙද අபிසංඥා නිරෝධයක් ගැන කතා කරන්නේ? ප්‍රත්‍යක්ෂ ලෝකයයි, චින්තාමේ ලෝකයයි දෙක සම්පූර්ණ හතරම එක සැරේ තියෙනවා වගේ කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ එකට තියෙනා වගේ අචීතනගත පච්චුපන්න එකට තියෙනා වගේ මේ මවලපාන පිළිඳ විතර මායාවක් ලෝකෙම නැහැ. මේ තමයි විඥානයේ කෘත්‍යය. විඥානයේ නිතරම ප්‍රත්‍යක්ෂේ නීරස කරලා ඒකාකාරී කරලා කම්මැලි කරවලා ඒක චින්තාමය ඥානෝලි ආඩ්‍ය කරනවා පතෝල හොද්දකට උම්මලකට දැම්මා. පතෝලම කන්න බෑනේ. විදියට උම්මල කැල කැලක් තිබුණ නිසා කන්න බෑ. ඒ වගේ අපි කරන්නේ හැම වෙලාවෙම චින්තාමය ඥාන රිංගවන එක. ඒ නිසා අපි මේ චින්තාමය ඥාන ඉස්තර කරන තාක්කල් පිස්සු හැදෙන්න ඉතාමම කිට්ටු. චින්තාමිත ප්‍රත්‍යක්ෂයක වෙන් කර ගන්න බැරි තාක්කල් අපි ජීවත් වෙන්නේ අපේම අපේම අපේම මනෝලෝකෙට. ඒකට බුදුන් කියන්නේ මායාව කියලා. හීනයක් කියලා. මිරිඟුවක් කියලා. මම අපෑමක් කියලා. හැබැයි මම අපෑමින්නේ කරන්න වෙන්නේ බුදුහාමර බොරුවක් කියලා. එහෙම කියන්න ඉන්න එපායි, නැවිලා පෙන්වන්න එපායි අපට. ඔය කියන ධ්‍යාන කාටත් ඉතින් ඔය මැෂින් එකට දාලා මීටර එකට දාලා චෙක් කරන්න එපායි. සෝවන් ඉච්චාම දැනගන්න ක්‍රමයක් තියෙන්න එපායි. ඔච්චර මහන්සිලා නැත්නම් ඕක පණින්න වෙන්න. මොකටයි ඕක ඇති වැඩේ කියලා කටකඩි කතාවල්. ඒවට කියන්නේ මේ කට්ටච්චෝලි කියලා. සිංහලෙන් කියන කට්ටච්චෝලි කියලා. කට කහනවට කියන කතාවල් වලින් පිරීලා අද භාවනා ලෝකේ. භාවනා ගැන දේශනා කරන්න නැත්නම් පොත් ලියන්නේ නැත්නම් පුදුමාකාර විදිහට මේ නැති ලෝකයක් මාවල පෙන්වන්න හදනවා මෙච්චර ප්‍රත්‍යක්ෂ මේ වර්තමාන මොහොතේ අත්දැකීමක් නැතුව. වර්තමාන මොහොතදී කරන්නේ චින්තාමය ඥාන කොන් කරනවා. පච කරනවා. එයා චින්තාමය බාඩපත් කරලා පැහැෙන්න හදන්න එපයි කියලා කොට පෙර කුසලෙන් එන්න හදනකොටම ප්‍රත්‍යක්ෂයේ වැදගත් චින්තාමයට වැඩියි. ඒ ගැන කියනකොට හිටපු විවේකානන්ද ස්වාමීන් වහන්සේ ස්වාමි විවේකානන්ද ඔය ලෝකෙට ඉස්සලාමගේ යෝග ව්‍යායාම කරපේ කරන් කියනවා දැනීම ටොන් එකට වැඩිය අත්දැකීම අවුන්සයක් වටිනවා කියන. අපි ළඟ තියෙන හැම දැනුවකින්ම වෙන්නේ චින්තාමය ඥාන වැඩෙන එක විතරයි. ඒක කාමෙටයි. ඒක මේ තමන්ගේ පඬිතකම් ලාභ සත්කාර වැඩි කරන්න මිස ඒ චින්තාමය ඥාන කිසිම දෙයක් කවදාකවත් ඔය ප්‍රත්‍යක්ෂයට හෝ නිවනට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ චින්තාමය ඥාන නහය විදලා කුර ගහලා නාස්රණුවක් දාගෙන මේ ශාසනය පැත්තට ගන්න කරන ප්‍රයත්නය තමයි අපි බණ අහලා ධර්ම සාකච්ඡා කරලා චින්තාමය ඥාන ඔලු උස්සනකොටම කියන ඔයිටටි බොහොම හොඳ ප්‍රත්‍යක්ෂය ඒ නිසා චින්තාමය ඥාන ආවොත් කිරිත් තියෙනවා දීගිරිත් තියෙනවා වෙනරුත් තියෙනවා සප්පිමණ්ඩක් තියෙනවා ඒක භාජනයි ප්‍රත්‍යක්ෂේ නන්නේ ප්‍රත්‍යක්ෂ නම් කිරි කිව්වොත් කිරි අනිත් තුන නැහැ වර්තමාන ජීවිතේට අතීතනාගත නැහැ අතීතයේ ජීවිතේට වර්තමානයේ ඉන්නත් බෑ අනාගත ජීවිතේ කරන වර්තමානයේ ඉන්නත් බෑ. ඒක බොරු නෙවෙයි. චින්තාමේ ප්‍රත්‍යක් ප්‍රත්‍යක් දෙක දන්නේ නැති එක්කනට දෙකේ කොයි එක ඇත්තද කියන්න බෑ. මේ දෙක වෙන් කර ගැනීමේ කෘත්‍යයට කිසිම කෙනෙකුට උදව් කරන්නත් බෑ. සර්බලදරේ දිව්‍යන කරන්නත් බෑ. බුදුහාමුදුරන්ටත් බෑ. බුදුහාමුදුරේ සදා ක්‍රම ශිල්පේ දීලා කියනවා ප්‍රත්‍යක්ෂේ වඩපන්. ඒක නීරසයි. නමුත් ඒක වෙනකොට මේ චින්තාමය ඥාන ඇවිල්ලා උලිලි පානවා, රංගන රගනවා, දක්ෂ වෙන්න හදනවා. එතකොට උඹ මේ චින්තාමයට මුල් තැන දීලා ප්‍රත්‍යක්ෂේ පස්සට ගත්තොත් සටනේදී මස්සද්දට කඩුව දීලා මනමේ කුමාරයා මරවගත්ත මනමේ කුමාරගේ දෙල්ලම වෙනවා. මනමේ කුමාරගේ බුද්ධියට දින්වෙච්ච රජ කුමාරයෙක් තමයි සූසට කලාව දන්න දීඝ කන මනමේ කුමාරයා. සටනේදී කඩුව අතේ තියාගෙන ඉඳලා අන්තිමට මනමේ කුමාරගේ හිත තියෙන්නේ මස්සද්ද ගැන. සමසම තටන යනකොට කඩුව දෙන්නේ අනමේ කුමාරයාට නෙවෙයි. මස්සද්දට මස්සද්ද ගත්තකම සිස් කාල කපලා දාන මනමේ කුමාරට දැන් මනමේ කුමාරය හිතනවා අනේ වැද්දත් එක සෝසේ දීග ගන්නම් කියලා. වැද්දා කියනවා මාමන ගති ඇති මෙවැනි අඟනන් මවැනියන් හට කුමන සරණද වහා මගේ රාජ්‍යෙන් පිටවයන් රත්තරන් බඩට වටදී. දැන් කන්ලල්ලා බොල්ලල්ලා මොකක් ඕක තමයි මේ කාම ලෝකෙට ගිය මනමේ කුමාරලාට වෙලා තියෙන්නේ. ඉතින් ඒක කොච්චර තිබ්බත් මාස්සද්දටයි කැමැත්ත. කාම ලෝකයේ අපි දන්න දේවල් වලට නෙවෙයි කාමයේ දුවන්නේ. හොඳට මතක තියාගන්න කාමයට සහ යුද්ධෙට නීති නැහැ. කොයි දෙයක් වළංගු. ඔය අපි දන්න ඔය සදාචාරය නෙවෙයි කාමයට ඕන කරන්නේ මස් අධිකම. දරුණු ඡණ්ඩ කතිය. ඒ නිසා මේ ලෝකෙන් කවදාකවත් තුරන් කරන්න බෑ. මොකද ඉහළ ඉන්න හැම එකක්ම කාමයක් ඕ. ඒක එක්ක සදාචාර තියෙන අය නෙවෙයි. නිසා තමන්ගේ වැඩේ බලා ගන්න නම් මේ තරම් කාම ලෝකයක එකට පහින්දින විඥානයක් එක්ක බොරුකාරයෙක් එක්ක අපි ජීවත් වෙනකොට මේ ප්‍රත්‍යක්ෂය කියන එක වෙන් කරගන්න එක. කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් කරන්න බෑ. එහෙම තියෙනවා නම් ওই ජෝතිෂ ශාස්ත්‍ර එහෙම නැත්නම් ওই গুপ্ত විද්‍යා මොකක්වත් ඕනෙත් නැහැ. නැති නිසා තමයි අපි ඒවට පහින්දිනවා, ඒවට සලකනවා, ඒවට කටු කරනවා. මොකද වෙන පිටක් නැහැ නේ. ඉතින් වෙන පිටක් නැති කෙනාට ඒක තියෙන්නමත් ඕනේ. නැගස් සාතර গুপ্ত සාතර ඔක්කොම තියෙනෝනේ. අද බුද්ධ ආගම 100ට 100ක් පාවිච්චි කරන්නේ গুপ্ত සාතර වල. බබාලා හම්බෙන්න බෝධි පූජා තියන්නයි. පිටරට යන්නේ අර පූජාව කරන්නයි, වස්කවි කියන්නයි, සෙත්කවි කියන්නයි, පිරිත් නූල් ගැට ගන්නයි. ඔය තව ඩිංගිත්තක් එහාට යන්න ඕන ටිබෙට් රටට ගිහිල්ලා බලන්න ඒ පුස්කොළපතක සූත්‍රයක් ලියලා ඒක රෙද්දකින් වහලා පාරයින් ගිහිල්ලා තියාගෙන ඉන්නවා හාමුදුරුවෝ යන කට්ටියට මේකට අත තියලා පේන කියලා. මේකේ මම গুপ্ত ශාස්ත්‍රයක් තියෙන බුදුහාමුදුරු කියලා කෙනෙක් කියලා තියෙන්නේ මේකේ තියෙනවා බලන්න බෑ ඔයගොල්ලෝ මේකේ කියලා මම මේ කියන්නේ වාඩි වෙන්න පඳුරු තියන්න මේ පැත්තෙන් අන්න මම ඔයාලට පේන්නේ කියනවා. එතෙන් තමයි අදහාමුදුරුත් ඉන්නේ එතන තමයි. සුචිත්ත වශයෙන් සුවඳ දූපේ හරි ගියාම ගාස්තු ගීමේ ක්‍රමයට ඕනම වශීකුරුකමක් කර දෙනු ලැබේ. මේ අංකේට අමතණ්ඩේ කියලා තියෙනවා. ඉතින් හාමුදුරු එක කිව්වට නම් ප්‍රශ්න නැහැ. ඒක පිටිපස්සේ යන ආමනියව දැනගන්න එපායි. මේ බුදුන් සරණ ගියා නම් ධර්මයේ සරණ ගියා නම් සංඝ සරණ ගියා නම් ප්‍රත්‍යක්ෂ නම් කරු කරන්නේ. බයයට පස්සේ වේවිලේ ලෝකට පස්සේ ගියාට ආහඳුරට දොස් කියට දෙයක් නැහැ. බිෂන් චෙක් කරන පාරිභෝගික නැත්නම් බිෂන් කරන්න බෑ. පාරිභෝගික ගැන 50ක වැරද්ද තියෙනවා. අපිත් ඉන්නේ අසරණ තැනක. වෙන ප්‍රත්‍යක්ෂ නැති නමුත් ඒක පොඩි නීරසයි. ඒකාකාරී. හැබැයි ඔය ප්‍රත්‍යක්ෂය ඔය කියන දුර්ලභ නැහැ. ගන්න පුළුවන් ඒ තියෙන මේ කම්මැලිකමයි නැත්නම් මේ චින්තාමේ ඥාන වලින් ගෙන ගොඩ පෙරක දෝරකක් නැති වුණා නම් ඔය දෙකේ තුනේ පන්ති ළමයෙකුට හෝ 6 වයස අවුරුදු 6 පහළ ළමයෙකුට 100ට 100 කරුත්‍යක් සිද්ධ. ඒ ළමෙන්ට චින්තාමේ නැහැ. සංඥා නැහැ. එන දෙයක් බොහොම ලස්සනට පේනවා. 6 4 තේරෙන පටන් ගත්ත දවසේ ඉඳලා අපි ජීවත් වෙන්නේ මනෝලෝකයක. ඉතින් අපේ මනෝලෝකයට කැමති අයට අපි යාළුවෝ කියනවා. අපේ මනෝලෝකේ විවේචන කරන අයට කියනවා හතුරයි කියලා. ඒ නිසා බුදුහාමුදුරනේ හතුරු පක්ෂේ. බුදුහාම කොහොමදත් ඉන්නේ අපේ අතුරු පක්ෂේ. ඒ නිසා බුදුරජාණන් කියනවා සපත්තවත පුරන්න එපා. බුදුහාමතුරු අතුරු පක්ෂයට දාන්න එපා. මිත්‍රවත පුරපන්. අමාරුයි. නීරසයි. නමුත් බුදුහාමතුරු ළඟ තියාගන්නේ හදිසියට ඕන වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණා මේ කාමයට ගත කරන සපත්තවතමයි පුරන්නේ. බුදුහාමරට ද්වේෂයමයි වර්තමාන මොහොතට වෛර කරන එක තමයි අපි මුළු දවස පුරාම කරන්නේ. ඒ කරන හැම වෙලාවකම අපි බුදුන් පිට දකිනවා. නමුත් ඒ ඒ පෙට්‍රෝල් වලින්ම වර්තමාන හිත පවත් ගන්න පුළුවන් නීරසකමයි තියෙන්නේ. ඒක නිසා මෙවැනි පිරිසකට මේක පොඩ්ඩක් උත්සාහ කරවකට කමන්නේ මෙහෙම දෙයක් තියෙනවා පොඩ්ඩක් බලපල්ලයි කියලා. තාම මේකවත් නොදන්න කෙනෙකුට මේක කිව්වොත් මොනවා වේද කියලා හිතන්න. ගල් ගහයි. මොනවද මේ අපේ එදිනදා ජීවිතේ තවුල් කරන්න හදන්නේ? පෞල් ජීවිතය තවුල් කරන්න හදන්නේ සමාජ පද්ධති අවුල් කරන්න හදන්නේ. ඔව්ව ඕක ඇත්තනම් ඉතින් මේ ඔක්කොම සෙනගෙන්න එපා මේකට. එහෙනම් මොකද මේ 99.99 කාම පිටිපස්සේ යන්නේ කියලා පුදුමාකාර ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ඉදිරිපත් කරන එක අදා අපි ගන්න නෙවෙයි එදා ඉඳලම හැටි. ඒ නිසා උත්සාහ කර ප්‍රමාණය තමයි ලැබිච්ච ප්‍රත්‍යක්ෂයට ගරු කරගෙන යන්න නම් පිටකොන්දක් තියෙනවා. පෞරුෂත්වයක් තියෙනවා. ඒක කාගෙන්වත් ඉල්ලන්න යන්න එපා. බුදුහාමුදුරුවත් ඒකට හේතු කරගන්න යන්න එපා. එහෙම ගැලුම් කාර්යයක් නෙමෙයි පුදුජන්නා. උන්වහන්සේ තමන්ගේ ආත්ම ගෞරවය තමන් අතර දීලා ක්‍රමවේදයක් කියලා දෙනවා. ඒ නිසා ඒ චිත්තාර්ථ සාරිපුත්‍ර සාබුදුජාන වහන්සේ අතර ඇති වෙච්ච මේ දෙබස ඥානවන්තයෙකුට එහෙම නැත්නම් භාවනා කරපු කෙනෙකුට පුළුවන් තරම් ප්‍රകൃතියට ගෙන අතාරින්න වර්තමානට ගෙන අතාරින්න පුදුමාකාර ශක්තියක් වෙනවා. මොකද එයා ළඟ පොඩ්ඩක් තියෙනවනේ තමන් අත්විඳපු දෙයක්. මෙතෙක් කල් කරු නොකරපු දෙයක් අන්න ඒකට ගරු කිරීමක් ශ්‍රද්ධාවක් පීඩියක් සත්‍යයක් එකට වැඩුණා නම් ඒක තමයි මේ පොට්ටපාද සූත්‍රයේ තියෙන වටිනාකම දවසේ ධර්ම දේශනාවේ වටිනාකම ශීල දිනාට මේක පිටපොට ගීදී හරි පැත්තට දාගෙන තමන්ගේම ප්‍රත්‍යක්ෂයට ගරු කරන ඉදිරි යන ගමනකට ශක්තිය දහිතේ බලයේ පිට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශීල දිනාටම සරණ සිබුදා වේවා කියලා ප්‍රාර්ථනා අපේ ධර්මදේශනා සතිವಾರයේ සමාප්ත කරන්න ඉස්සෙල්ලා පරණ විදියට අපි ආරාධනාවක් කරනවා කාට හරි මේ සම්බන්ධව කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු මත ප්‍රකාශ කළ යුතු දෙයක් කියනවනම් දෙවියන් පින්දීලා ඥාතින් ජීපත් කරලා මුදිතා ශීර්ෂයෙන් එහෙම නැත්නම් අනුමೋದනා ශීර්ෂයෙන් සමාප්ත කරන්න ඉස්සෙල්ලා ඒකේ හේතු කළ දේවල් තියෙනවා කටුමා කළ ඉදිරිපත් කරන්න කියලා ආර්දනා කරනවා නැත්නම් අපි චිත්තවතාචාති ගාථා සත්‍යයනා කිරීමෙන් වැඩ පිළිවෙලේ ධර්ම දේශනා නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා අපි මේ භාවනා කරගෙන යනකොට ඔය හම්බ වෙන්න පුළුවන් කියලා මේ කියන ඒවා යන දැනගෙන යන එකද නොදැන යන එකද පොඩි මොඩයට ආයුධයක් මචං කපා ගන්න. දක්ෂයට ආයුධයක් අත්තර වැඩ ගන්න. ආයුධයේ දෝෂයක්ද තියෙන්නේ මඩුවගේ දෝෂයේ තියෙන කියලා ප්‍රශ්න තියෙනවා. මම උපකරණ විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් එච්චරයි. ඒ ලැබෙන දේවල් ඉස්සරහට කරලා ප්‍රතිචින්තාමේ දේවල් ඉස්සරහට ප්‍රත්‍යක්ෂයේ පසර දාගත්තොත් කරත් ඉස්සරහා දාලා ගුණා පිටිපස්සට දැම්මට වෙන දේ වෙනවා. ඒව ප්‍රත්‍යක්ෂයේ ඉස්සර කරන මෙව අඩුම කඩම වශයෙන් ආයුධ උපකරණ පාවිච්චි කරන්න පුළුවන් තක්ෂ වඩුව ආයුධත් එක පොරපදන්නේ නැතුව වගේ පාවිච්චි කරන්න පුළුවන්. නිසා ඒවට එහෙමමයි මෙහෙමමයි කියලා කියන්න බෑ. පුද්ගලයාගේ ප්‍රායෝගික කතියනුව. ප්‍රයෝජන සලකලා පාවිච්චි කිරීම අනුවයි ඒක තීන්දුව කරන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් මිනිසෙකුට කෑම, ඇඳීම, ගෙවල් දොරවල් සහ බෙහෙත් අවශ්‍යයි. ඔය කැමති අවශ්‍ය දේ ඇති වුණාට කැමට වැඩියෙන් කෑවොත් මොකද වෙන්නේ? ඒකෙම මරනවා. ආයික මොකක්වත් උන්නේ දිවෙන් සීදීනසා ගැනීම කියලා පොතක් ලියලා තියෙනවා. අද වැඩි හරියක් මරන්නේ ඒකෙන් කන්න නැතුව නෙවෙයි. කෑම වැඩියෙන් පාවිච්චි. ඉතින් අර දැනුම දුන්නා පස්සේ දැනුම ඕන දැනයි නැත්නම් හැමතැනම ගාගත්තට පස්සේ ඉතින් ආත ප්‍රත්‍යක්ෂේ පස්ස ගන්නවා. ඒ නිසා ඒක ඒ ගුරුන් පන්දිසාංශ කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දේවල් ඒකාන්තයෙන්ම හානි කරයි කියන්න බෑ. ඥානවන්තයෙක් ඒක පොරොදින ගන්න පුළුවන්. මෝඩයා එකෙන් පටලවා ගත්තද බුදුහාරෝම කියන්නේ. ඉතින් ධර්ම දැනුම හැම වෙලාවෙම නරකට පිටින්නේ නැහැ. එනේ ඉව දැනගන්න හොඳයි. ඉව දැනගත්තොත් නරකයි කිව්වොත් මේ බුදුරජාණන්සේගේ ධර්ම ප්‍රතික්ෂේප කරන්නේ. ඒක තියෙන තැන තියන්න අවශ්‍යලාට වැඩ ගන්න. ඊට පස්සේ ඒක පැත්තක තියලා පුළුවන් පුළුවන් වෙලාවයි ඒකෙන් ධෛර්යය අරගෙන ප්‍රත්‍යක්ෂයයි මුල් කරන්නේ. අස්පනා අපිට දැනුමයි මුල් කරන්නේ. අත්දැකීමයි මුල් කරන්නේ. අත්විඳීමයි. එහෙම නැත්නම් කාලාම සූත්‍රය කියවන්නේ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා හෝ පොතේ තිබුණයි කියලා හෝ අපේ પરම්පරාවෙන් ආවයි කියලා හෝ මට ශ්‍රද්ධාව නිසා කියලා හෝ මගේ රුචිය නිසා කියලා කිසිම සාධකයක් නැහැ. අත්දැකීම නම් එහෙ මොකක්වත් නැහැ. නාය උස්ම ගන්නකොට නාය උලන් ටික වදිනවා කියන එක පොතේ තියෙන්න ඕනේ නෑනේ. ප්‍රත්‍යක්ෂේනේ. ඒකේ මහා ලොකු විසිතුරු නැති වුණාට බුදුරජාණන් ඒක තමයි ප්‍රධාන ස්ථානයේ ප්‍රමුඛ ස්ථානයේ තියලා තියෙනවා. ප්‍රත්‍යක්ෂේ. ඒක කියන පච්චක්ක සිද්ධා. නාම කර්ම ස්ථානයේ පටන් ගන්න කෙනා තෝරාගත්ත විශේෂ චෛතසිකයක් කරා යන්න ඕනේ මොන මොන චෛතසිකයක් කරා කරගෙන යන්න ඕනේ පොදුවේ ඉදිරිපත් වෙච්ච දේ තමයි ගන්න. රූප කර්මස්ථානය ගත්තා. නාම කර්මස්ථානය ගත්තා. තමන්ට උරුමදී එයි. තෝ රැව්වොත් තෝරන්නේ චිත්තාමේ. මතුවෙන දේ ගත්තොත් අන්න ප්‍රත්‍යක්ෂය. කලින් අතෝ මේක මම යන්න ඕනේ කියලා හිතාන ගමන් චින්තාන. මතුවෙන දේ වැඩ ගන්න දන්නවනම් ප්‍රත්‍යක්ෂය. නාම කර්මස්ථාන රූප කොයි එකකටත් එච්චරයි. ඒකේ මේ යථාභාකට විපස්සනා බිනිවේෂෝ කියලා ඒක වචනට දාලා තියෙන යමක් ප්‍රකට දෙතින් බැස ගන්න. පස්සේ අඩු අඩු දකස් වෙලා ඒ මේ වැද්දගත්ම දේ තමයි භාවනාවට බැස ගන්න. නාම වේවා රූප වේවා. ඒකේ රූප කර්මස්ථාන නාම රමස්ථාන කියලා එහෙම වෙනසක් නැහැ දෙකටම පොදු සරල ඍජු ක්‍රමයක් තියෙනවා නිවර්දින ක්‍රමයක් ඒක කිසියම් මූලික දැනුමක් අවශ්‍ය කරන යමක් ප්‍රකටද ඒක තමයි Tamange උරුම Tamanට ණයදී ඒකෙන් තමයි මට සානස් යක්ෂ දීගසයි කියලා නිවල අපි සමාධියකට එහෙම අපි ආසයි සමාධිය. ඒකේ ප්‍රත්‍යක්ෂයෙන් එහා ගියකට සමාධිය කියනද ප්‍රත්‍යක්ෂේම වෙන හුඟරයි. ඒ සමාධිය තියෙන ඒ ප්‍රශ්නේ මොකද සමාධිය බුද්ධ විඳින්න බෑ. ඒකේ මත්වීමක් නේ තියෙන එකට ගිල ගැනීමක් නේ. ඒ සමාජයේ තියෙන රුචියත් එක්ක මම නිදර්ශන දෙන්න පටලව ගන්න එපා. උදේට බීපුවම සූස්තියක් තියෙනවනේ. කවුද අකමැති? ඒත් එතකොට වෙන්නේ මොකද? ගෙදර ප්‍රශ්න ඉපැල්ලා යන්න පුළුවන්. ඒස්කේපිසම් එකක් නේ. ඔය කුඩු ගහන කට්ටිය ඕගොල්ලෝ හිතන්න බෑ නිකම්ම පිස්සු කියලා. නෑ මිනිසුන්ට වෙන ඕගොල්ලෝ ඕගොල්ලෝ මිනිසුන්ට ප්‍රශ්නයක් දීලා තියෙන උත්තරයක් දීලා නෑ. ඉතින් මිනිසුන් කරන්න දැන එක්ක බොනවා එක්ක කුඩු ගන්න. ඒ මිනිසුන් දුන්නොත් විපස්සනාවට ටක් ගාලා අල්ලන. උදේ ඒගොල්ලෝ දන්න ප්‍රශ්නයක් තියෙනවායි කියලා. අපි කියන ප්‍රශ්න නෑ කියලා පිස්සු. කාටද ප්‍රශ්න නැත්තේ? එක්ක බොන්න ඕන එක්ක කුඩු ගහන්න ඕන නැත්නම් ගෑනු පස්සේ යන්න ඕන එහෙම නැත්නම් සූදු කෙලින්න ඕන නැත්නම් මේ බැලන්ස් කරන්න බෑනේ මේක. බුදුහාමුදුරුවෝ ඒක තමයි සූදුවක් තමයි දීලා තියෙන්නේ මේ භාවනාව. එච්චර වට එච්චර අමාරු මේ මේ අබ්බැහියක් වෙන්නේ ලෝකෙම නැහැ. ඒකට අපි සමාධිය කියනවා. ඒක නොමිලේනේ හම්බෙන්නේ. කුඩු වලට ඔගේ සල්ලි දෙන්න ඕනෙත් නැහැ මොලේ සල්ලි නාස්ති වෙන්නෙත් නැහැ ලද්දා මුදාහානි බුතින් පුඤ්ඤ මනෝමිලේ ලද්දා වූ මේ නිවන තප විඳගෙන ඉර හැබැයික් තියෙනවා හැබැයි වුණාට ඒක ප්‍රත්‍යක්ෂේ නෙවෙයි ඒක ප්‍රත්‍යක්ෂයට යනකම් ලෙඩා ඔපරේෂන් කරනකම් සීනති කරන්න බෑ. සීනති කරන නැත්නම් ලෙඩා කරදර කරනවා නේ දොස්තරට පයින් ගන්නවා. දැන් ලෙඩා වල් මේ මේ කොටියෙක් න ะ ඔපරේෂන් සීනති කරන නැත්නම් ඔපරේෂන් කරන්න කිව්වොත් මොකද වෙන්නේ ලෙඩාට? අල්ලලා බේරන්න පුළුවන් කියලා හිතනවා. ওই ඔපරේෂන් තියලා ගෙනේ කොයි එකත් කොටියෙක් තමයි. කොච්චර සනීපෙන්න උනත් එකෙකුටවත් බෑ 100න් තියාගෙන ඉන්න. සීකර මහත්තයා කියනවා ඒ රහතන් වහන්සේ නමක් හිටියලු ගියාලු බලන්න. කොයිදරියක් ඈත කියලා මම අහුව දන්නවද කියලා මම කවන්නේ දන්නේ නැහැ හොඳ වෙලාවට කියලා. ඊට පස්සේ රාතන් ආසිට ඇස් ඔපරේෂන් කරන්න කියලා ඒකට මහත්තයා කියනවා තමයි ඔයගොල්ලෝ මගදී මහත්තයෝ ඇහැ විතර සීනති කරන්න බා මුළු ඇඟම සීනති කරන්න දෙයි කිව්වලු. මට ඔපරේෂන් වෙලාවේ දරා ගන්න බෑ කිව්වා. ඉතින් අහනවා එහෙම කියන්න පුළුවන්ද කියලා අහනවා රාතන් ආසිට. ඉතින් මම උඹනේ රහතන් වහන්සේ කිව්වේ උඹනේ ඇස්ලෙඩා කිව්වේ උඹම බේරගනින් මම කිව්වේ නෑ නේ රහතන් වහන්සේ කියලා මම ඇස්ලෙට උතන් මේක මල හේතුවක් නෙමෙයි මම නිකන් ආඩවතේ මගේ යකට දාන්න. අනේ වාත්‍යෝ ඇහැ විතරක් නිරති කරන්න එපා ලෝකල් ඇනස්තීෂියා දෙන්න එපා මට ටෝටල් ඇනස්තීෂියා ජෙනරල් ඇනස්තීෂියා දෙන්නේ කිවලු ඉතිල්ලම නෙවෙයිනේ ඇහැ කපන වෙලාවේ ආ නේද ඒ නිසා අපි මේ පිටර මල්ලක් වගේ තමයි මේක පාවිච්චි කරන්නේ පුදුම බයකින් පුදුම ගැතිකමකින් පුදුම බය අඩුකමකින් මේ පිටර මල්ල කැඩෙයි කියලා. ඒ නිසා ප්‍රත්‍යක්ෂයට බය නැහැ කියන එක නා. බුදුන් කියන්නේ දහසක් යුදබිමේ සටන් කරන මිනිහෙකුට වැඩිය තමන් තමන් ගන්න තීරුම් ගන්න මනුෂයා ශ්‍රේෂ්ඨයි. අවුරුදු 100ක් බයෙන් ගහි ගහි ජීවත් වෙනට වැඩිය එක දවසක් කොන්දපණ නැතුව ජීවත් වෙන එක හොඳයි. ඒකට බුද්ධ පුත්‍රෙක් කියනවා. නැත්තම් දහස්වර මැනි මැරි දන්නේ නැති දේවල් වලට වැඳ වැඳ කාගෙන් දෝ පිටක් බලාපොරොත්තුව සුද්ධ ලීවිල්ල ප්‍රතිපල බලාපොරොත්තුව යන්ත්‍රයේ හිතන බලාගෙන ගුරුහාමුදුරන්ගේ ආශිර්වාද බලාගෙන ඒ සියරම මේ අවුරුදු 2600 ඇතුළත ඇති වෙච්ච දේවල් හැබැයි ඒ කාලෙත් තිබිලා තියෙනවා ඒක නිසා මේ හුස්ම ටිකේ නාය උදින හුස්ම ටිකේ නිවන තියෙනවා කියලා මොනම පඬිතෙක්වත් පිළිගන්නේ සෝපාක පිළිගන්න පටාචාරා පිළිගන්න අඟුලිමාල පිටි ගන්නවා. අපි කියනවා නෑ නෑ ඒක පරීක්ෂා කරලා බලලා කියන්නම්. එහමීට යන්කෝ. ප්‍රත්‍යක්ෂයේ උච්චර ගැඹුරක් තියෙන්න බෑ. අපි නම් උච්චරල් ඉගෙන ගත්තේ උපාදි ගහගත්තේ නිකම්ම නිකන් වැඩක් නේද? ඒ නිසා ඔය ප්‍රත්‍යක්ෂ හැම වෙලාවෙම අර උපාදි හරහා පරීක්ෂා කර තමයි ගන්නෙ. ඒක තමයි චපලකම කියන්නේ. ඒක තමයි බුදුන් අදහන්නේ කියන්නේ. ඒක තමයි කියන්නේ බුදුන් බුදුන්ට වෛර ධර්ම පුරනවා කියන්නේ. කරන්න බෑ. ඇත්තටම මෙහෙම 100 100ක් අපිට බුදුහාමුදුරුවෝ එක යන්න බෑ පරීක්ෂා කරනවා. නමුත් පරීක්ෂා කරන්න කරන්න චින්තාමය ඥාන පරදිනවා. ප්‍රත්‍යක්ෂ ඉස්සරහට යනවා. ඒක පුදුම බයයි. මොකද චින්තාමය ඥාන තුනේ අපේ මාන්නේ තියෙන්නේ. අපේ ලාභ සත්කාර සම්මාන සිල ඔක්කොම ඉතින් ඒක දැක දැක දැන දැන නැති වෙනකොට ඒකට දමුණු දෙන්න බෑ එසේ මෙසේ කියනකොට යනට දැන් ඇත්තම බුදු දේශනාවේදී මේ සත්‍යඥාන දේශනා කරලා තියෙන කාරණා ඒ විදිහටම ඒ කාරණාව යම් කිසි ධර්ම කාරණයක් දේශනා කරන්නේ දේශනා කරලා තිබුණාට ඒක ඇත්තටම ඇතුලින් බැලුවොත් ඒක ඒක ඒක තුලට ගිහිලා බලුවාම සම්පූර්ණ වෙනස් පටන්කයක් තමයි තියෙන්නේ ඒක ඇත්තටම ඒ තින්තාමේ ඥාන කියන අවශ්‍ය කිව්වදී බොහෝ විට අපි සාමාන්‍යයෙන් කටලා ගන්නවා මේ බුදුන් වහන්සේගේ දේශනාවේ ඒකත් එක්ක නැත්නම් මේ දැන් එක උදාහරණයක් තියෙනවා ඒ විෂණාන්දර දේශනාවල තියෙන මේ භික්ෂුවක් වුණාම ගිහියෝගේ ප්‍රශ්න දිහා මේ හඳ වගේ බලපන් එහෙම නැත්නම් මේ අගාධිය දිහා බලනවා වගේ බලපන් කියලා සර්වනාන්ද දේශනා කරන මේ දේශනා කරන්නේ හැම වෙලෙම ගිහියන්ගේම කාලේ ගිහියන්ගේ වල ඉන්න ගිහියන්ටම වැඩ කරනවා වගේ පේන කල්පනා හැබැයි අපි අපි මේ ගිහිය වෙලා මේක මේක මම පිළිපදින්න ඕනේ කියලා පිළිපදින්න කියලා හිතනකොටම පුදුමාකාර විවේකයක් පුදුමාකාර මේ ගැම්මක් එනවා. ඉතින් ඒ නිසා මේ අර ඔක සාර්ථක කරලා කවදාවත් මේ කියන්නේ ධර්ම ඥානය ලබා ගැනීම තමයි තියෙන්නේ. ඒක ලාභයි මුස්ලිම් මිනිසුන්ට. ඒ මිනිස්සු කියන බුදුහමන බොරු කියලා තියෙනවා. අපේ බෞද්ධ කොනක් අල්ලන තම්බිලට ගන්නවා. බුදුහන්ති කියන්නේ දෙක හැම්බලා මේක කිව්වොත් මේ කිරි තියෙන වෙලාවේ දී කිරි නැහැ. ඇත්තට. දීගිරි වල කියනකොට කිරි නැහැ. ඒක චපලකමක් නෙවෙයිදී. ඉතින් අපි කියනවා නෑ දීගිරි තියනවා කිරිත් තියනවා කියලා බුදුහාමුදුරු පුම්බන්නා. ඒක නෑනේ බොරුනේ. දීගිරි තියනවා කිරි නැහැ. තම්බිලා කියනවා උඹලා කියන විදිහට මෙහෙමනේ. ඔය ඇත්ත ඒක ඇත්ත තමයි. බෞද්ධයෝ කවදාකවත් ඔය තර්කෙන් දින්න යන කෙනෙකුට ගන්න බෑ. මොකද අර මිනිස්සු හරියට තර්කෙන් හදාන එක දුර්වලතරකට පහර දෙනවා. උසන් කියන බුදුහාම කියන දුර්ලභම පහර දෙන්නමයි මම තැදී ඕක. අපිට රිදෙනවා. අපිට කියනවා අපි බුද්ධ ආගමේ දුර්ලභමට පහර දුන්නා කියලා නෑ. මේක අනාත්ම බව පෙන්වන්න බුදුහාමුදුරුවෝ මේක අනිත්‍ය බව පෙන්වන්න බුදුහාමුදුරුවෝ කතා මේක දුක්ඛ බව වෙලෙ තම්බිත් පෙන්වන්නේ ඒකමයි. ගහලා. අරුග නැහැ මේක ස්ථිරයි නිට්ටයයි දුක්ඛයි සුභයි බුද්ධ ආගම තේරවාදේ සිංහල බුද්ධ ආගම කියලා මොකද්ද ඕ එකක් අල්ලගන්න. ඉතින් තම්බිලා ඔබට තිබුණා දෙයයන් නැති තමයි අදාළ. අපිත් කියන්නේ ඕක තමයි. අල්ලාහ මොකද්ද කියන්නේ? අල්ලාහ් අක්බර්. දෙනාංශේ ස්ථිරයි. නිට්ටයයි. සුඛයි. සුභයි. අපිත් කියනවා සිංහල බුද්ධ ආගම නිට්ටයයි. සුඛයි. සුභයි. ආත්මයි. ඒකට බුද්ධ විරුද්ධයි. අල්ලාහ් අක්බර් තමයි. ඒ පැත්තෙන් උන් දිනන ඉස්සලම සරණට කලින්ම දිනු. ලෞකික පැත්තේ. අපිට තියෙන්නේ ආ හොඳයි දිනලා තියෙන්නේ බාරගනි. එහෙම කරන්න බෑ. ඒ අර සාසනේ දන්නේ නැතිකම. ලොකු සාංශ කිව්වේ ඒකයි. ඕම තමයි අත සාසනේ අඳුරගෙන තියෙන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට පහුරන්න පුළුවන්. මොකද මේ සාසනේ තියෙන්නේ මේ විපරිණාමය කියන එක වෙනස් වෙනවයි කියන එක අල්ලගත්තේ නැති මිනිහා මොකක් කරි නිස්තිර කරගන්න හදනවා. <clears throat> බුදුන් ඉස්තිරයි කියනවා, ධර්මයේ ඉස්තිරයි කියනවා, සංඝයේ ඉස්තිරයි කියනවා, සීලයේ ඉස්තිරයි කියනවා. එතනම අහුවෙලා ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ වෙලාවකුත් තියෙනවා, ඉස්තිර කියනකුත් තියෙනවා. ඒකෙන්ම අනිත්‍යයි කියනවා. ඒක කියන්නේ කොහොමද? අනිත්‍යතාවයේ නිට්ටය දෙයක්. ආයතට ඕල්නවා. අනිත්‍ය කියන එක නිට්ටය දෙයක්. කොහොමද වෙරන්නේ? මම ඉන්න වෙලාවේදී මේ නිල්ලමිනකොට ડોક્ટર පරාක්‍රම ඇවිල්ලා ඇහුවා විද්‍යාව ප්‍රායෝගික ධර්මයක්ද සුද්ධ ධර්මයක්ද කියලා. මම සුද්ධ ප්‍රායෝගික ධර්මයක් කියලා. ඕම් බලපන් ඔබ ප්‍රශ්නේ පැනනවා නෑ නෑ එකක් කියපන් මම කොයි වෙන කියන දෙයක් නෑ සුද්ධ වශයෙන්ම ප්‍රායෝගික ධර්මයක් දැන් සුද්ධ එකක්ද ප්‍රායෝගික එකක්ද කියන්න බෑ මේක 100ට 100ක්ම ප්‍රායෝගික එකක් ඒ කියන්නේ සුද්ධ වශයෙන්ම ප්‍රායෝගික එකක් දවගෙන කරන ප්‍රායෝගිකවම සුද්ධ ධර්මයක් කියලා කියයි මොනවා කියෙන්නේ නෑ ඒක නිකන් වචන හරඹයක් විතරයි එහෙම නැත්නම් මේක ස්ථිරයි සුද්ධම ධර්මයක් වුණා නම් අහුවෙනවා ප්‍රායෝගිකම ධර්මයක් වුණා නම් අහුවෙනවා සුද්ධ වූ ප්‍රායෝගික ධර්මයක් කිව්වට අහුවෙන්නේ නැහැ. අනිත්‍යතාවයේ නිට්ටය කිව්වට අහුවෙන්නේ නැහැ. සියලු බලාපොරොත්තු සුන් වෙන සුළුයි කිව්වට පස්සේ ඒක හුනියමක් වගේ පේනුනට ඇත්තයි කතාව. එيشා බලාපොරොත්තු සුන් වීම ගැන බලාපොරොත්තුය ඉවරයි. ඒ කියන්නේ අනිත්‍යතාවය කියන්නේ. අපිට පේන්නේ බලාපොරොත්තු සුන් වීම වහකට දෙයක්, ගෙලවල දා ගන්න දෙයක්, පියෙන් යන ගන්න දෙයක් කියලා. දැන් බලාපොරොත්තු සුන් වීම තමයි මුළු බුද්ධ ධර්මයේ අවසාන තියෙන්නේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඉතින් ඒකට ලෑස්ති නැත්තම් ඒකට සෙත් නූල් ගැට ගන්නවා නම් බුදු පූජා තියනවා නම් කොයි කොයි කොයි යන්නේ? ඒක තමයි අපි දුක දුක වශයෙන් පාර ගන්න කියන්නේ. හොඳයි අපි විනාඩි 20ක් විතර වගේ කාලේ අරගෙන තියෙනවා මේ ධර්ම සාකච්ඡාව සඳහා. ඉතින් මම හිතනවා මේට වැඩි අපිට වෙලා ගන්න අවශ්‍යතාවය නැහැ කියලා. ඒ නිසා අපි ඊතාවතාචාදී කාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේශනා සතිವಾರයේ මෙතන સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. ඊතාවතාචගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.